භාවනා වැඩ පිළිවෙලක පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අලුත් අය සම්බන්ධ වෙන නිසා මම කැමති විනාඩි දෙකක විතර අලි පොඩි මතක් කිරීමක් කරන්න. අපි මේ වැඩ පිළිවෙලට නැත්නම් මේ භාවනා වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන අයට සංවිධානයේ පැත්තෙන් මේ වෙනකොට සංග්‍රහ නැත්නම් උපස්ථාන තුනක් කරලා තියෙනවා. එකක් තමයි මූලික කමඨහන උපදේශ ලබන්න අවස්ථාවක් දීලා තියෙනවා. දෙක සිල් සමාදන් කරවලා තියෙනවා. තුන වැඩමුළුව පවත්වන වෙලාවේදී පැවති යුතු අවතුම් පැවතුම් ගැන මතක් කරලා දීලා තියෙනවා. ඒවා මෙහින් කරන උපස්ථාන. ඒ අපි කරන්නේ අපි මේ ඉන්න කාලේ සාමූහික වශයෙන් සහ පෞද්ගලිකව මේ උපරිම කාලය ලබා ගැනීම සඳහා. ඉතින් යම් කිසි කෙනෙකුට මේ මූලික උපදේශ සම්බන්ධව ඒ අහන අවස්ථාවේදී වැටහින් නැති කාරණාවක් හෝ විස්තර දැනගත්තොත් හොඳයි කියලා හිතෙනවා නම් අපි මේ දැන් පටන් ගන්න හදන ප්‍රශ්නෝත්තරක වැඩපිළිවෙලෙදී මේ ප්‍රශ්න මතු කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. දෙක තමන් සමාදන් කරගන්න සීලය සම්බන්ධව අපහැලී කමක් එහෙම නැත්නම් විස්තර දැනගන්න කැමති නම් ඒක නොදැන සිල් රකින්නට වැඩිය ඒක මේ වෙලාවට ප්‍රශ්න කරන එක බොහොම හොඳයි. නැත්නම් අපි සිල්පද අපිට කරදරයක් බරක් කරගන්නවා. තුන්වෙනි එක මේ වැඩමුළුව පවත්වාගෙන යන වෙලාවේදී කාලසටහන ඇතුළු යවතුම් පැවතුම් සම්බන්ධව කවුරු හරි දැනනවත් අපහසුතාවපත් වෙලා තියෙනවා නම් ඒ අපහසුව දිගේ මේ වැඩ පිළිවෙල ගෙනියන්න බෑ. ඒක නාගේ චිත්ත විවේකයට බාධා වෙනවා. එහෙම පනවල පටවල තියෙන නීති මතින් උපදේශය විවක්තා මතින් අවතුම් පැවතුම් මතින් කවුරුහරි විහෙතරපත් වෙලා තියෙනවා හෝ එනතේ ඒක පිළිබඳව විස්තරයක් අවශ්‍ය නම් හෝ ඒක පිළිබඳව යෝජනාවක් තියෙනවා නම් කරුණාකරලා මේ වෙලාවේදී මේ මේ පොදු ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ කරන්න කියනවා අපි එතකොට ඒක ධර්ම සාකච්ඡාවක් බාටපත් කරගන්නවා එතකොට ලැබෙන ආනිසංශය තමයි අදාළ කෙනාට මේ ප්‍රශ්න යොමු වුණාට පස්සේ එකිනෙකා අතර කතාව වෙන්නේ. එහෙම නැතුව තවත් භාවනා කරන කෙනෙකුට මේ ප්‍රශ්න කියන්න බෑ. ඒ කිසිම කෙනෙක් ඒකට සුදුසුක් නෙවෙයි. ඒ වලනම උත්තර දෙන්නත් බෑ. වෙන්නේ මොකද්ද? ඒකට අනිත් කාට පාදයක් වෙනවා. මේක කාටද ප්‍රශ්න තියෙනවා නම් මම හිතනවා වැඩ සංවිධානය කරන පැත්තෙන් යාමාත්‍ය අපිට එක මිත්‍රකම් මෙතන ඉන්නවා. විජයලක්ෂ්මක මහත්තයා ඉන්නවා, ශීලා ඉන්නවා. මට හිතුණට මම මේ කියන වෙන කවුරු හරි ඉන්නවා. ඒ ඇත්තට මතක් කරනවා මිස වෙන තැන් වලට කියන්නත් එපා. ඊට වැඩිය හොඳයි මෙතන සභාවට කියනවා. ඒකට අනික් අයටත් මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒ ටික කියමනෙන් අපි එකිනෙකා අතර පවතින අන්තර් කතාවල් නතර වෙනවා. මොකද අනිත් ධනී කියලා කතා කරන්නේ නැහැ කියලා අපහම කියනවා අපි මේ ධර්ම සාකච්ඡා කරනවා. මේ අවශ්‍ය නැහැ. දැන් ධර්ම ධම්මජීව හඳුරු ගෙඩිය පිටින් ඉන්නවා. ඔයගොල්ලන්ට කාටවත් බලයක් නැහැ. තව කෙනෙක්ගේ ප්‍රශ්න අහන්න ඕ කියන්නේ. එතකොට වෙන්නේ අතුරු කතාවක්. විදහාතර කර්ම කරනවා. ඒ නිසා ඒ අර කියපු මූලික කර්ම තුන අමතරව වෙන විශේෂිත කාරණාවක් තියෙනවා නම් මේකට එකතු කරා. තුන්වෙනි එක තමයි Tamange කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව පොදු කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධ වශයෙන් මෙතනදී ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරිපත් කරහි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව ප්‍රශ්න පෙට්ටියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෝ සිංහල මාධ්‍යයෙන් ප්‍රශ්නයක් නැත්තේ නෑ. ප්‍රශ්නය අහන මතුවෙන මාධ්‍යයෙන් විතරයි මම බලාපොරොත්තු වෙන උත්තර දෙන්නේ. එහෙම නැත්නම් සභාව යන අතර වාරේ කාට හරි මයික් එකට කතා කරන්න පුළුවන්. එතකොට පුළුවන් ඒ ක්‍රම දෙකින් මේ සභාවට නැත්නම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඉතින් මේ ටික මම මතක් කරන්නේ විශේෂයෙන්ම අලුතෙන් ඇවිල්ලා ඉන්න අයගේ පහසුව පිණිස වෙයි කියලා හිතලා. ඉතින් දැනට මම හිතන්නේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා අපේ විජේ මහත්තයා සූදානම්ින් ඉන්නවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපිට ලාල් මහත්තයත් ඉන්න ඕන නම් අපිට සාමිතු වැඩි බලන්න. ඒක නිසා අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ පළවෙනි ලිඛිත ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආනාපානසති භාවනාවක් කරන විට හුස්ම කීපයක් සතියෙන් බලා සිටිය හැක. නොදැනුවත්වම සිත පහතසන් අරමුණු කරා යෑම නිසා ආනාපානසති භාවනාව කිරීමට නොහැකි වේ. සමහර විට භාවනාව ඉතා දුෂ්කර කාර්යයක් සේසිතේ. ඒ නිවත් වී භාවනාව හොඳින් කරගෙන මෙම භාවනා වැඩමුළුව අවසන් වීමට පෙර හොඳ සමාධි ධ්‍යාන තත්වයකට සිතපත් කර ගැනීමට උපදෙසක් පතමි. අරමුණු කීපය සඳහන් කරලා තියෙනවා. වර්තමාන අනාගත සිතුවිලි කරා සිත යාම නිසා ඇතිවන බාධාව අතපය එක විදියට තබා ගැනීම නිසා ඇතිවන ප්‍රබල ශාරීරික වේදනා අනාගත අපේක්ෂාවන් නිසා ඇතිවන බාධා වරහන් ඇතුලේ 2 mini hopes හතරවෙනි එක වරින් වර එන නිදිමත නිසා බාධා ඇතිවේ ඊළඟ පහසුවෙන් කළ හැකි විදර්ශනා භාවනාවක් ගැනද කමඨහන් දේශනා කරන මේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සර්වන් සරණයි. මේකද උත්තරේ දෙතවරයි. එකක් තමයි යපහසුතාව ලයිස්තු ලියන්නේ ඉස්සලා කියන විදිහට පහසුවෙන් හිත සමාධිගත කරගෙන විවේක වෙන තැනක් ඉල්ලනවා මේක දුවට මතක තියාගන්න සීලෝජනා මේක සමාධි භාවනාවක් තාවක් නෙවෙයි සමාධි ඉස්සර කරන්න ගත්තොත් අන්තිම දවසේ පව ප්‍රශ්න වෙනවා මේක විපස්සතිය ඇති කරන ප්‍රශ්නයක් විතරයි. ඒ නිසා ඊට පස්සේ කියන කරදර පහෙන් පෙළලා තියෙන සතිය පිළිහිట్లా තියෙනවා කියලා. දැන් මට කරදර තියෙන බව දන්නවා. වේදනාව තියෙන බව දන්නවා. හිත දුවන බව දන්නවා. ඒක ඕක තමයි සතිය කියන්නේ. ඉතින් ඕකදී සමාධියට යන්න ගියාම ඉතින් නහය මෙහෙන් අල්ලන්න පුළුවන් වටින් අල්ලන්න ගියා වගේ කරදර වෙනවා. ඒ නිසා මුලින්ම මතක තියාගන්න උපදේශ පන්ති පළවෙනි උපදේශය මතක් කරන්නේ මේක සතිය පිළිතුවන්න ගන්න වැඩමුළුවක් මිස ඔයගොල්ලෝ ඉල්ලන සමාජයක් දෙන්න මම ළඟ නැහැ. ඒ කියන්නේ මම අනුගම්මාවකුත් නැහැ. හැකියාවකුත් නැහැ. මම ළඟ තෙතුමනියකුත් නැහැ. ඒක මම කියනවා මේ මගමුළු සංවිධානයක සංවිධායකක විනා සංවිධානයට මම ඉදිරියට බලාපොරොත්තු වෙන දෙන්න බලාපොරොත්තු වෙන එක වගකීමක් තමයි මේ පිළිසර කියන්නේ. මේක මේ සමාධිය ඇති කරන්නවක්වත්. මේ මොකක්වත් නෙමෙයි සතිය ඇති කිරීම සඳහා කරන ප්‍රශ්නයකයි. දෙක කමඨහනක් සුද්ධ කරන්න වාතාව ලියන්න ඉස්සෙල්ලා කමඨහන සුද්ධ කිරීමේ කොලේ බලලා ඒ විදිහට එනවා මිසක් මෙවට උත්තර වෙන්න හේතුව මූලික උපදේශ පන්තියේ පළවෙනි වාක්‍යය අහලා නැහැ. දෙක කමඨහන සුද්ධ කිරීම සම්බන්ධව කියන කොලේ කියවලා නැහැ. තුන චීන කඩේට ගිහලා ජපන් කෑම ඉන්නවා. මේ නෑ. මේ අපි සමාධියත් එන්නම් කියලා මම හිතනවා මේ වාක්‍යයේ මේ දුෂ්කරතා ලයිසර ඉස්සලා තියෙන වාක්‍ය පොඩ්ඩක් කියවන්න ඒකේ තියෙනවා මට ලැබිච්ච තැන. මේක අදාහපේ කොහොමදයි හුඟව දෙනෙක් මේ ප්‍රශ්නේ අහන්නේ යන දවසේ. සාංශය අන්දිසලා කමටහනක් දෙන්න බැරිද කියලා අහනවා. මට වහකණ්ඩ හිතෙනවා දැන් දවස් 6ක් භාවනා කරලා යනකොට අහනවා. යන්න කිව් කියලා දැන් දවස් 6 ඉවරයි. කමටහනක් දෙන්න බැරිද සාංශය කියලා. පොළොව බලانے අන්දිසනවා. සාංශය ලයිස්තුද ලයිස්තුවට ඉස්සල වාක්‍යය. ඉස්සෙල්ලා පහත් සඳහන් අරමුණු කරා යෑම නිසා ආනාපානසති භාවනා කිරීම නොහැකි වේ. සමහර විට භාවනාව ඉතා දුෂ්කර කාර්යයක් සේ සිටී. ඔය කියන එකට ඉස්සල වාක්‍යය. ඔය කියපු වාක්‍යෙට ඉස්සල පටන් ගන්න. පරයන්ක භාවනාවේදී ආනාපානසති භාවනා කරන විට හුස්ම කීපයක් සතියෙන් බලා සිටිය හැකිය. නොදැනුවත්ම සිත පහස සඳහා නරඹනු කරා යෑම නිසා ආනාපාන සති භාවනාව කිරීමට නොහැකි වේ. සමහර විට භාවනාව ඉතා දුෂ්කර කාර්යයක්සේ සිටේ. ඒ ඉවත් වී භාවනාව හොඳින් කරගෙන යෑම මෙම භාවනා වැඩමුළු අවසන් වීමට පෙර හොඳ සමාධි ඥාන තත්වයකටපත්. ඔන්න ඒකයි ඔය ඔන කරන්නේ. ඒ ඔය හිතට එන දේවල් මගහැරලා සමාධි ඥාන තත්වලට යන හැටි කියලා අහනවනම් ඒ කියන්නේ මේ අදේ ඔය බඩු නැහැ. මේක සමාධි ධ්‍යාන தත්ත්වවල දැනන කරන භාවනාවක් නෙවෙයි. ඔය තියෙන කරදර ටික තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඕක මඟ ඇරලා කොහෙ යන්න හදනවද කියලා මට තේරෙන්නේ. ඒ නිසා ඒක ඇවිල්ලා තියෙන්නේ. බලන්න ඒටිඑටි පුළුවන්ද සීදී විනාශා ගන්න නැතුව. හිත gedර යන්නේ නැතුව. අල්ලපු ගිරමියට බනින්න නැතුව ඕක දරාගෙන ඉන්න. ඔය කියන කාරණා පහෙන්ම තියෙන සත්‍ය පිළිහිලා තියෙනවා කියන්නේ. මේක ප්‍රතික්ෂේප කරන තාක්කල් අපි ප්‍රශ්නේ පැන යන්න හැබැයි අපිට ඕන කරන්නේ නැහැ ඒක. අපිට ඕන කරලා තියෙන්නේ මේක තියෙද්දි අයිද එකක් භාවනා කරනවා. අනිද්දා භාවනා කරනවා. අනිද්දා භාවනා කරලා සමාධි සහ ධ්‍යාන නෙවෙයි අපේක්ෂා කරන්නේ. මේ අපේ හිතට විහිං අරමුණු දුච්චහම අරමුණු හිත අල්ලන්නේම දුක්කඳක්. අය වේදනයි. ඕනේ අරමුණේ හිත හිටින්නේ නැහැ. වින අරමුණ වෙනවා. අතීතයට දුවනවා අනාගතයට දුවනවා. ඒ කියන්නේ හිතට මොනවා හරි අච්චු කෙරුවේ නැත්නම් හංගඩ බැහුවේ නැත්නම් එයාගේ වැඩිම අහල පහල තියෙන කුණු අරගෙන අනාගෙන ප්‍රශ්න කරගෙන ඉන්නේ. මෙන්න මේක තමයි හිතේ ප්‍රകൃතිය කියලා තේරුම් ගත්තා නම් මුළු වැඩමුළුවම සාර්ථකයි. අපිට දැන් හාන්න නැහැ. තනකොළ කපන්නේ නැහැ. හරක් බලන්නේ නැහැ. මොකක් හරි නිකන් ඉන්න තියෙන්නේ. ඒකෝට බලන්න හිත අල්ලන දේවල්. ওই විනෝඩ පිටිපස්සේ කෙවිතක් යන ගහලා වැඩ ගත්තා නම් කවුරුහරි ගිහිල්ලා එතකොට අපි කියනවා අයියෝ බලන්නකෝ දහසකමක් හම්බෙලා තින්නේ විවේකයක් නැහැනේ. විවේක දීපු ගමන් බලන්න හිත අල්ලන්න මොනවද කියලා අල්ලන්නේම දුක. අන්න ඒක හොඳට වාර්තා කරන්න මගේ භාවනා කරන ආනපන ටිකක් ඉන්න. ඊට පස්සේ හිතේකට. ඊට පස්සේ කය වේදන. ඊට පස්සේ අචීතනාගතික. ඒලයි ස්තුති වෙනවා. මේක ඒ කියන්නේ හොඳටම සතිය පිටුව. මගේ එකම ඉල්ලීම තමයි මේ தත්ත්වයට දෙහිතක් භාවනා කරගෙන යන්න පුළුවන් දෙයක්. පුළුවන් නම් ධෛර්යය කියන්නේ ඕකට, ශ්‍රද්ධාව කියන්නේ ඕකට, සතිය කියන්නේ ඕකට. එතකොට ඔය ඉල්ලන සමාධි ප්‍රඥා ලැබෙයි. මේක මඟහරවලා යනවා කියන්නේ යන්න ක්‍රම තියෙනවා. හැබැයි රුමෝට් කියන යන්න පුළුවන්. පිළිම දෙයක්. එතන ඉසි දුරතේ සෝදුව කුඩු මත් බෙහෙත් ඇනස්තීසියා ඔක්කොගෙම යන්න පුළුවන්. ඒකක් මේ අපිට ඕන තියෙන්නේ මේ වැඩක් නැතුව හිතට විවේක දුන්නොත් එයා අත ගන්න මොනවද කියලා බලන්නේ. ඒක එතකොට අපිට තේරෙයි අපේ හිත කොච්චරක් දුකද හොයන්නේ කියලා. ඉතින් ඒක ඒකට මොන දෙන්නේ. ඒකට මොන දෙන්නකොට මේ සත්‍ය කරගෙන යන්න බැරි නැත්නම් දරා ගන්න බැරි සත්‍යයක් තියෙනවා නම් අපි ඒකට පුළුවන් විදිහට පිළියම් කරනවා. දරා ගන්න පුළුවන් නම් ඒ දැටිල්ල තමයි අපි තපස කියලා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ ඒකට මොන දෙන එක තමයි අපි මේ සීළු වැඩ බහට බල චේතනාපූර්වක මොනවාක්වත් නොකර එන දෙයට ඉnderලා කියනවා හිතට මොකද්ද ඔන්න උඹේ හැටි නිකන් ඉන්න දුන්නොත් ඔබ මොකද කරන්නේ ලෝකෙ තියෙන කරකට සීරම ඇදගෙන මේක ප්‍රශ්නයක් ඇති කරගන්න ඒක දිහා බලන්න ඒකට වෙන කෙනෙක් බලක් කරකුත් නැහැ ගියාට පස්සේ බල්ල වැඩකුත් නැහැ. එන්නේ ඉස්සලා බල්ල වැඩකුත් නැහැ. අස්පනා අපිට මේක එනකොට තමන තීරේ මේ දුකිය හිතේ ස්වභාවය තමයි මොනවා හරි දුක් වෙන දෙයක් ඇදලා දාගෙන ඒ වෙලාවේ තියෙන විවේකයට හිත යන්නේ දුක් දෙන්නේ. අන්න ඕක දකින්න තමයි අපි මේ භාවනා කරනවා. කියන්නේ විශේෂයෙන්ම විපස්සනා භාවනා. කියන්නේ මේක කියලා දිනන ලේසියෙන් විපස්සනා භාවනා තුනක් අල්ලලා දෙන්නේ. ඒක නම් මන්දයි. මේක දුෂ්කරයි කියන එක බුදුරජාණන්ගේ ශ්‍රී මුඛේ දේශනා කරලා තියෙනවා. දුෂ්කර වුණාට දරන්න පුළුවන් නම් දිනුවක් තියෙනවා. ඒක නිසා මම කැමති බලවෙන ප්‍රශ්නෙම අපිට මුළු සභාවටම අදාළ කාගේ හිතේ තියෙන කියා ගන්න බැරි තත්ත්වයක් අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි මේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්න වලින් පැනලා යන්න පුළුවන් තරම් ප්‍රශ්න දිහා බලන්න ඒක නිසා පල්ලෙහා තියෙන කාරණා ලයිස්ට් කරලා තියෙන කාරණා හොඳට මතක තියාගන්න. ඔය කියන්නේ සතිය එළඹෙලා. හම්බ එළඹිච්ච සතියෙන් කොච්චර වෙලා මේක දකින්න කැමති දෙන්න වෙන්න පුළුවන්. කොච්චර පවත් ගන්න පුළුවන්ද කියලා හෙටත් ලියලා දාන්න. හැබැයි අර වගේ සමාධි ධ්‍යාන දේශිකම ඒක නම් ලැබෙන්නේ නැහැ කියලා මම ප්‍රකාශයක් වශයෙන් කරනවා මේ වෙලාවේ. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ මම වසර ගණනාවක සිට ආනාපාන සති භාවනාව කරමි. මුලදී භාවනාව දිනෙන් දින දියුණු වන සැටි දැක්කෙමි. නමුත් දැනට වසරක පමණ කාලයක සිට භාවනාව ඉදිරියට යාමකට වඩා එකතැන කරකැවෙන බවක් සිතේ. මම පරයන්කයට වාඩි වී ආනාපානයට සිත යොදමි. විනාඩි 5කටත් වඩා කෙටි කාලයකදී ආනාපානය හොඳටම තුනු වී ගොස් ශරීරයේ කිසිම දැනීමක් නොදැනී ගොස් මනසට පමණක් සිත යොමු වේ. මෙතනදී සමහර විට සිතුවිලි පහළවන බව දැනගනිමි. සමහර විටදී සිතුවිල්ලක් පහළවන බවට පෙර නිමිති දැනගනිමි. කලාතුරකින් සිතුවිල්ලක් දිගේ යන අවස්ථාද නැත්තේ නොවේ. විටක පිටත සිට ශාරීරිය දෙස බලා සිටින්නටද පුළුවන්. අතරමැද ගැඹුරු නිහඬ අවස්ථා පසු කෙරේ. මුළු සිද්ධියේ වෙනස්කම් හා අනිත්‍ය බවද මට කල හැකි කිසිම දෙයක් නොමැති බවද අත්දකින අතර එහි අනිත්‍ය බවට වඩා එම දැනීම ලබන්නේ නිහඬ බව බිඳගෙන එන සිතුවිලි බව ප්‍රකටව දැනේ. නමුත් නිහඬ ගැඹුරු තැන අත්දකින්නේ සිතුවිල්ලක් නොවන වෙනත් දැනීමක් යයි සිතේ. මුලදී මේ සිද්ධි බොහෝ විවිධත්වයක් ලබා දුන්නත් දැන් එහි නීරස බවක්ම දැනේ. සමහර විට නිදි නොනිදි අතර අවස්ථාද එළියට පැමිණි පසු පමණක් එවැනි අවස්ථා පසු බවක්ද දැනගනිමි. බොහෝ උනන්දුවෙන් මෙවැනි නිදි නොනිදි අවස්ථා වලට අවදිව සිටින්නට උත්සාහ කළත් අංශු මාත්‍රයක ප්‍රමාණයෙන් එය ගිලිහි යයි. බොහෝ විට පරයන්කය විනාඩි 50කට සීමා වේ. ඉන්පසු නැවත හුස්ම වැටෙන බව දැනෙන්නට පටන්ගෙන මුළු ශරීරයේම දැනීම ඇති වේ. ලද සැහැල්ලුව තවත් පැයක් පමණ පවතී. සක්මන් භාවනාවේදීද මුළු යටි කයෙම චලන දැනෙන අතර සමහර විට එම චලන දෙකක් අතර ඉතා කුඩා ඉඩකදී සිතුවිලි පහළ වී නැවතත් පාදයේ දැනීමට සිත පැමිණේ. ඒවා සිතුවිලි වල කාලය ඉතා කෙටි නිසා එය කරදරයක් නොවේ. පසුගිය වසර පුරාම මේ ආයුරින් අත්දැකීම් ලබමි. සිතුවිලි පැමිණීම් දැන ගැනීම හෝ නිහඬ ගැඹුරු අවස්ථා ගැන විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් සිතේ ඇති නොවන අතර නිින්ද ගියාසේ දැනෙන අවස්ථා ගැන කුඩා පසුතැවිල්ලක් ඇතිවේ. මගේ භාවනාව තවදුරටත් ඉදිරියට කරගෙන යාමට උපදෙසක් පතමි. මේකේ වාක්‍ය දෙක තුනක් තියෙනවා නිගමන වාක්‍ය. මගේ භාවනාවේ තැනක නතර වෙලා කියනවා කියලා. ඒ වගේම නීරස වෙලා තියෙනවා කියලා ඒ දෙක විතරයි මම කතා කරන්නේ අනිත් නම් අහනකොට බොහොම සතුටුයි බොහොම හොඳයි මගේ පැත්තෙන් බලනකොට ඉතින් මේක මේ ඉදිරියට යන්න හදනවයි කියලා කියන අදහස් වෙනවා මේක මේ ලැබිලා තියෙන தත්ත්වය පිළිබඳ සතුටු නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කර දුන්න අපි සංසාරයට යන්නේ රාගය නිසා. එතකොට අපි මොනවද කරන්නේ? කොහොමද මේකට පෙළඹෙන්නේ? කොහොමද මේකට එළ යෙද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ රාගයේ විසින් අපි අදගෙන යනවා. පුදුජන්නාතික ප්‍රතිපදාව අපිට හම්බෙන්නේ විරාගය. විරාගය කියන්නේ කම්මැලිකම. එපා ගතිය, නීරස ගතිය. උනන්දුවක් නැහැ. අසරණයි. අනාතයි. සැකමුසුයි. ඉතින් අපි මේ රාගයේ විරුද්ධ පැත්ත මේ ඇතිලා තියෙන එක සැකමුසු බව වශයෙන් බලන්නේ නැතුව මේ භාවනා ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදිහට බැලුවොත් එහෙම නැත්නම් මේ විරාගය තමයි ඇති කරලා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විරාගෝ සෙට්ඨෝ ධම්මාන. සියලු ලෝකයේ තියෙන ධර්ම නතර ශ්‍රේෂ්ඨම ධර්ම විරාගය. ඒ මේ ලැබිච්ච විරාගයට මේ gedaramanස වෛර කරනවා. පටලෝලව අවබෝධ කරනවා. මේ බුද්ධි කලාවට පාළු ගතිය කිව්වා. මේ පිරිච්ච ගතියට අතපල්ලේ වටන රැහෙන් අයින් කියලා මම නිකමෙක් උනායි කියලා කිව්වොත් ඒකට බේත් නැහැ. ඒ කියන්නේ අපි භාවනාවට බහිනකොට මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පැත්තෙන් හෝ ඇති ඇති දැක් ගන්න අදහස කියන එක නැත්නම් සම්මාදීච්ඡය කියන එක නැතුව බැස වගේ පේනවා. නමුත් ප්‍රතිපදාව හරිය නිසා පේනවා බොහොම පිටිවිලියක් නැති එහෙම නැත්නම් අරමුණුත් නැති දැනකට ඇවිල්ලා තියෙන මේක තමයි බුදුරජාණන් කියන්නේ අරමුණු ඇති තාක් කෙලෙස්. පිටිවිලි ඇති තාක් කෙලෙස්. කම්පන ඇති තාක් කෙලෙස්. චංචල ඇති තාක් කෙලෙස්. ඉන්ජන ඇති තාක් කෙලෙස්. ප්‍රපංචන ඇති තාක් කෙලෙස්. ඉතින් කම්පන චංචල ඉන්ජන ප්‍රපංචන නැති තැන කියලා කියන්නේ අපේ දක්ෂකමනේ බුදුරජාණන් දෙක දක්වන. ඉතින් ඒකෙන් දිවිලි එක 15කට ගණන් ගත්තට පස්සේ මේ මොබේත බේතක් වන්න බෑ. ඒ කියන්නේ අපි භාවනා කරන මොකෙන්ද යන්නද කියන එක පිළිබඳව දෘෂ්ටිමය ප්‍රශ්නයක්. එහෙනම් යෝනිසමනසිකාරී ප්‍රශ්නක් තියෙනවා. මේකට එකම උත්තරය දෙන්නේ සාකච්ඡා විතරයි. සාකච්ඡා කළා අනිත් දවසේ බලාගෙන යන්න මේ ඇති වෙන මේ පාළු ගතිය තමයි විරාගය කියන්නේ. ඒක මම උපයාගත්ත දෙයක්. හැබැයි මට පුළුවන් උපයවට පස්සේ උනත් ඒකට මූණට කළ ගන්න. ඒකට උණු වතුරක් කරන්න. ඒකට මද්දකින්න පතන් කියන්නේ. ඒකට මමයි පෙළෙන්නේ. මුචෙන්නාසේ පොට්ටපාද සූත්‍රයේ 15 පොලක විතර පෙන්නනවා. මහන්නේ මේක දුකක්. මේ උපයාගත්ත එක දුකක් තමයි. මේක ප්‍රමෝදයක් විදිහට බලන්නේ කියලා. මේක ප්‍රීතියක් විදිහට බලන්නේ කියලා. මේක සති සම්පජඤ්ඤය විදිහට බලන්නේ කියලා. මේක පස්සද්ධි විදිහට බලන්නේ කියලා. මේක සුඛයක් විදිහට බලන්නේ කියලා. ඒක වෙනවද නැද්ද කියන එකට බුදුදහමේ වගේ කියන්නේ නැහැ. ඒක කරන්න බෑ. ඒක ලැබිච්ච එක දුකක්. කරදරයක්. මම බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි. පහළු එක තැනකම ඉන්නේ. කම්මැලි. නීරස කියන පටන් ගන්නත් ඉතින් කැඩෙන දීගේ වෙනලත් අදට වගේ ඉතින් දීගේ කැඩෙන්නයි යන්නේ. ලැබිලා තියෙන බාහන ප්‍රතිඵලයක්. ඉතින් ඉතින් අපි සාකච්ඡා කරලා අපිට බුදුහාමුදුරු මෙතන නැහැ. බුදුන්සේ දීලා තියෙන උපක්‍රමය යොදලා මේ විරාගය යති උනේ කර්ම දෙකක් කියන බුදුදහමස්ස මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ. මේක උරගාන. මේක ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකක් මිසක් අහම්බෙන් යනකොට කකුල කලක හැප්පිලා හම්බෙච්ච එකක් නෙවෙයි. එක. දෙක වෙනකට විතර කෙලෙස් නැහැ. පරිඋත්ථාන විචක මට්ටමේ භූමිය කෙලෙස සිද්ධ වෙන්නේ නැහැ දැන්. නීරස මට්ටමේ කෙලෙස උපදින්නේ නැහැ දැන්. දැන් තියෙන්නේ අඩිය මට්ටම. ඒ නිසා වෙනකට වැඩිය සාමාන්‍ය ජීවිතේ කෙලෙස. මෙන්න මේ දෙක සාතික කරන්න කියනවා. මේකට ප්‍රතිපදා වෙන්න පිච්ච එක. අහම්බයක් මේක දෙක මත තිබුණු ප්‍රමාණයත් එක්ක බලන කෙලෙස් අඩුයි. ඉතින් මේක මේකට අගය කරන තැනට එනකන් මේක මම උපයාගත්ත දෙයක් හැටියට බලන එනකන් ඉස්සරහට යන්න දෙන්නේ. මේ වෙනුදුවේ තමන්ගේ ප්‍රමෝදයේ පිණිස, ප්‍රීතිය පිණිස, සති සම්පජන්‍ය පිණිස, පස්සද්ධිය පිණිස, සුඛය පිණිස පිළිබඳව පේනවා. අපි ජීවිතේ පුරාට සංසාරේ පුරාවට මේකට ද්වේෂ කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට කවදාකවත් බුද්ධියක් නැහැ. අපිට මේක සමාදන් වීමක් නැහැ. තියෙනවා. ජීවිතයට පිළිගන්න. මොකද අපිට නිවන කියලා මොකද්ද එකක් ආගමෙන් කරලා තියෙනවා. මුරුක්කු වගේ, චොක්ලට් වගේ, ස්ක්‍රීන් වගේ જાතියක්. ඒක එනකන් මේ ඉන්නේ. එන කියන්නේ එහෙම ස්ක්‍රීන්වත් මුරුක්කුවත් චොක්ලට්වත් නෙවෙයි, කරදර නැතිකම. ඉතින් කරදර නැතිකම පාළුවට ගත්තා. කම්මැලිකමට ගත්තා. තිබ්බලේ මම මොකද කරන්නේ? ඉතින් සකම් ආකල්ලා මේකට යන්න ලෑස්ති වෙලා. ඊළ වන්න මේ රාගයේ අනිත් පැත්ත. විරාගය. මේක පටන් ගන්නෙ නිබ්බිදාවේ. නිබ්බින්දන් නිබ්බින්දති නිබ්බින්දති විරාජ්‍යති විරාජ්‍යං විමුච්ඡති විමුක්තං විමුක්ති ඥානං හොදි. මේක මේ නිය විරාම නිබ්බිදාව දේශපදනමෙන් බැලුවොත් පෙළනවා. ඥානපදයෙන් බැලුවොත් පේන ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකක්. කෙලෙස් අඩුයි. ඒත් මගේ හිත මේකට යහට ගිහින් මොනවද අල්ලන්නේ. ඒ තාක්කල් මේකේ මට බුද්ධිය නෑ. මේකේ තියෙන ආස්වාදේ මට බෑ. එතන මට මේක විස්රාම වෙන්න බෑ කියලා. මම කවදා හරි හිතන්න මේක බලාපොරොත්තු භාවනා කරලා ගිහිල්ලා භාවනාදී තමයි ඒ නිබ්බිදාව ලැබිලා මේ රාගය අනිත් පැත්ත කියලා ප්‍රතිපදාවක දිනුවක් කියලා කෙලෙස් හදුවතුක් කියලා බැලුවොත් තමයි මේක ප්‍රත්‍යක්ෂණය කරන්න ආනි ඒ ඇති කිරීම බනහවට එන්නේ භාවනා කරාට එන්නේ සතුරු සසුරක්ම කියන්නේ ප්‍රශ්නේ අහලා ප්‍රශ්න සාකච්ඡා වෙන්න ඕනේ. ඒකයි අපි හැමදාම මේ දෙකක් විතර අරගෙන අපේ අත්දැකීම් අපේ අපිට වෙන කවුරුත් නැහැ නේද? අපි අපි අතර බෙදාගෙන මේක දිහා බලන දෘෂ්ටි කෝණය වෙනස් කරගත්තොත් එදාට අපිට බුද්ධියක් ලැබෙනවා. මේක අපි හිතනවා මේ භාවනා කරපුවම දුකේ කේවල සම්පූර්ණ ඉවර කිරීමක් වෙන්නේ නැහැ. සාපේක්ෂව ඉවර වීමක් වෙන්නේ. මේ සාපේක්ෂ ඉවර වීම අගය කරන්න බැරුව 100 100ක් කෙලෙස් ඉවරකටත් ගත්තනම් අර මෛත්‍රී කුසුම් දැක්ක කෙලවරක් කරන්න හම්බෙන්නේ ඒක නිසා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මම කැමති ප්‍රොෆෙසර් ඉන්නේ ගැන මේ වෙලාවේ එතකොට කියනවා නම් අද ආදි ඉදිරිපත් කරන්න පුළුවන් මම වැරදි විදිහ මම මොකද මේ මානසිකාවේ මම එච්චර දක්ෂෙක් නෙවෙයි. එයා මේ බටහිර මානසික විද්‍යාව කියලා දීලා විප්ලවයක් ඇති කරලා කිව්වා. මුළු මානසික විද්‍යාවෙන්ම කවුන්සලින් වලින් එහෙම නැත්නම් මේ ෆ්‍රී ඇසෝෂියේෂන් එකෙන් කරන්නේ hysteric trauma reduce into the day to day unsatisfactoriness ඊට පස්සේ day to day unsatisfactoriness එක ඉන්න දන්නවනම් ඔච්චර තමයි යන්න පුළුවන් ඉහට යන්න බෑ හැබැයි හිස්ටරික් ලෙවල් එකට යන්නේ නැහැ ට්‍රෝමා මට්ටමට යන්නේ ඒක ඒක නිසා දරන්න පුළුවන් මට්ටමට යනවා ඉතින් මේක මේ දරාගෙන ඉන්නකොට තේරුණා සංසාර කියන්නේ දුක තමයි. සංසාරේ දුක තමයි. වියෝ දුක දැනේ. දියුරට යෝගියදා ඒ දුක නැතිවන්නේ උඹ නාදං උලලේනෝ උලලේනෝ උඹටත් එක්කලයි මම කල්පය කියන්නේ එනවා අපි එක එකකට වල් කවියක් කියන්නේ ඉන්නේ කයිද නිසා ඕක ප්‍රතිපදාවේ දිනුවක් කියලා. මන්දන ප්‍රොෆෙසර් කැමතිද කියලා කියන්න මේ history trauma reducing to the deeply unsatisfactoriness කියන එක මම දන්නේ මම කියනවා හරියට කියලා. ඉන්හිහාට යන දෙයක් නැහැ. මේ දුක බාර ගන්න කැමති නැත්නම් මේ තමයි විරාගය කියලා බාර ගන්න කැමති නැත්නම් මේකත් නැති කරන්න හදනවා නම් කොහොම නෙමෙයි දැන් කල්ප දෙකක් ඉන්න. ඒ චෝදනාව විතරයි ඉතුරු වෙන්නේ. නමුත් මේ වෙනකොට බුදුහාමුදුරුවෝ සපීත්‍ය වෙලා ඉවරයි. භාවනා කටයුතු වෙලා ඉවරයි අපි ඒක පිළිගන්න ගන්න. මේක කවදාවත් ආධුනිකයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක භාවනා කරපු කෙනෙකුගේ ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නේ හෝ මේ උත්තරය ආධුනික කෙනෙකුට දිරව ගන්න අමාරු වෙන්නේ ඉතිතියි. නමුත් ආධුනිකයෙක් මත හිතා ගන්න ඕනේ මේ බුදුහාමුදුරුවෝ මේ දුකේ කේවල ඉවර කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. කරන්නේ සාපේක්ෂව ඊට වැඩි අඩු අදට වැඩිය අඩු එන්නේ එන්නේ අඩු වෙන එකක් මිසක් කවදාකවත් මේ ලෝකේ ඉන්න තාක්කල් මේක මේක ලස්සනට කියනවා මේ මේ පොට්ටපාද සූත්‍රයේ මේ සලායතන පවතින තාක්කල් සලායතනයන්ගේ ඝර්ෂණය සලායතනගේ තැවීම සලායතනයන්ගේ ධරතය පරිලාය නැති කරන්න බෑ ඒක දෙන්නේ පිටුම් පැවර පස්සේ මේක තියෙනකම් මේක මේ ඕනම යන්ත්‍රයක් තියෙනකම් ඒකේ 100ක් efficiency එක ගන්න බෑ. යන්ත්‍ර තියෙනවා friction කියලා එකක්. යන්ත්‍ර තියෙනවා ඝර්ෂණය කියලා එකක්. මොනම යන්ත්‍රයක්වත් මේ ලෝකේ 100ක් efficient නෑ. ඉතින් අපි හිතනවා මේ 100ක් දුක් කෙලවර කරන්න කියලා. එහෙනම් ඉතින් මම හිතන්නේ මේ බුද්ධ ඥානසු මේ සාපේක්ෂක ධර්මයේ දන්න දිනම කියලා ලස්සනට විස්තර කරලා තියෙනවා වචන වාක්‍ය 8ක් විතර වගේ සාපේක්ෂතාවය. හැබැයි අදින් තියෙන කොල්මනක් මේක සියල්ල නැතිවීමක් මට කවදා හරි ලැබෙයි කියලා. ඒක ලැබෙන්නේ මේ මේ මෝඩකම නිසා මේ ඇවිල්ලා තියෙන සත්‍යය අදාහ ගන්න බෑ. මේ අගේ කරන්න බෑ. අන්න ඒ අගේ කරන්න බැරි ගැතිය සාපයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක භාවනා දිනුවක් කියලා බලාගෙන ඉඳලා තියන්න. අනේ දවසේ මේක එනකන් ඉන්න බලාගෙන. එතකොට ඕක දසවදක් සිදු දෙවිදුවක් වඩපත් වෙනවා. අන්න මේ ප්‍රශ්න දීපේ කරාට මගේ මේ උත්තරේ මේ දිනව ගන්න පුළුවන්ද නැත්නම් ප්‍රශ්න උත්තර ලැබුණාද කියලා නැත්නම් මම කියන කර්මවල ඉල්ල හිටිනවා ඒ ප්‍රශ්නේ නැවතත් මම දීපු උත්තරේ මැදින් ආයෙත් පරණ ගන්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උදේවරුවේ කරන ලද කෙටි දේශනාවේදී සක්මන විස්තර කරන ලද ආකාරයට පියවරවලට සිහිය පිහිටවමින් සක්මන් කළමි. වහන්සේ විස්තර කළ ආකාරයට ආයාසයෙන් කිසිවක් මෙහි නොකළ යුතුයි නේද? පියවරවලට සීය පිහිටවන විට පළමුව পায় පොළවේ ගැටෙන ආකාරය දැනේ. තවත් හොඳින් සිහිය පිහිටවන විට එසවීම තැබීම දැනේ. ඉන්පසු එසවීම ඉදිරියට යැවීම, තැබීම ආදී වශයෙන් දකිමි. තව තවත් සිහිය පිහිටවන විට තබන විට දැනෙන රළු ස්වභාවයේද එසේවීම ක්‍රමයෙන් සහැල්ලු වන ආකාරයේද එසවීම ක්‍රමයේ සහැල්ලු වන ආකාරයද යැවීමේදී සහැල්ලුව වැඩියෙන්ද තැබීමේදී රළු බව ක්‍රමයෙන් වැඩි වන ආකාරයද දැනේ මේ ආකාරයට කිරීම નિවරදිද අප කෙරේ කරුණාවෙන් පහදා දෙන්න. ඇත්තටම මෙනෙහි කිරීමේ අන්තරේ අනවශ්‍ය එකක් නෙමෙයි. තමන්ට අවශ්‍ය මානසිකාරය අවශ්‍ය අරමුණට හිත මෙනෙහි කිරීම කියලා කියන්නේ යොමු කිරීම ඇඩ්වර්ටින් කියලා කියනවා. ඒ සඳහා අපි යාගේ නම කියලා කතා කරන එක තමයි ඒක තමයි මෙනෙහි කිරීම කියලා කියන්නේ. නමුත් මේ නම කියන්නේ නැතුවම ඒ අරමුණත් එක්ක හිත මුලිච්ච වෙනවා නම් මුන්නට මුන්න දානවා නම් ආපාදගත වෙනවා නම් මෙනෙහි කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. හැබැයි වෙන්නේ නැත්නම් ආය නම කියලා කතා කරන්න වෙනවා. ඒ නිසා ඒ මෙනෙහි කිරීම ක්‍රමයේ පැත්තකට දාන්න මේක තිබිච්චයි දැන් වැඩ ගන්න නැහැ. හැබැයි ආයුධ මල්ලේ තියෙනවා. ඒ විදිහට යනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව ගන්න මොකෙන්ද ගන්න. මම ඉඳගෙන ගෙන්න ඕන පස්ස බීම වදින හැටි තේරෙන්නේ. දැන් යනකොට කෙරෙනවා තේරෙනවා. ඉතින් කෙරෙනවා තේරෙනවා දන්නවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හිත ගිහිල්ලා ඒ අරමුණට නැත්තම් සක්මණට. එතකොට බලන්න එම්මයි කකුලට තද ගතිය වැටෙනවා. ඔසවනකොට සිසිල් ගතිය වැටෙනවා. යම් වෙලාවක කකුලට තද ගතිය වැටෙනවා නම් ඒ කියන්නේ පොළව තදයි කකුල මෙලකයි කියලානේ. යම් වෙලාවක මෙලෙක් ගතිය වැටෙනවා නම් පොළවට අලයි කකුල වෙනකයි කියලා නෑ. ඒ නිසා මේ මේ ගැටුමේ එක පැත්තයි අපිට වැටෙන්නේ. අනිත් පැත්ත අපි ණය විපස්සනාවෙන් අල්ලන්නේ. එහෙම නැත්නම් අපි ඒක ආකාර පරිවිතක්යෙන් අල්ලන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට අන්වේ ඥානකින් දැනගන්න ඕනේ. මේ ස්පර්ශය කියන එකේ අපේ සංවේදී භාවය කියන පයේ කය සංවේදී භාවය කාය ප්‍රසාදේ. ඒ කාය ප්‍රසාදයට කාය ප්‍රසාදේ තේරුම් ගන්න බෑ යම කරනවා ගැති. ගැටෙනකොට ඒක සීතල නම් මේක උණුසුමකට. මේක සීතල නම් ඒක උණුසුමකට වැටෙනවා. ඉතින් අපිත් අපි විපස්සනාවෙන් අල්ලන්නේ කාය ප්‍රසාදයට අහු වෙන හැටි විතරයි. නමුත් ණය විපස්සනාවට තියෙන සාපේක්ෂව තමයි අපිට හැම දෙයක්ම වැටෙන්නේ. කකුලට නිකන් තිබ්බට මොකුත් දැනෙන්නේ නැහැ. ඒකේ එක්කෝ ඒක වෙනස් දෙයක් දැනෙන්න ඕනේ. ඉතින් භාවනා කරනකොට අපිට මෙතන දැනෙනවා නම් අපිට තේරෙනවා කකුල කකුල තියෙනකොට සීතලක් දැනෙනවා නම් එතන කකුල උණුසුමයි. පොළොව සීතලයි. කකුල තියෙනකොට උණුසුමක් දැනෙනවා කකුල සීතලයි. පොළොව උණුසුමයි. ඒ ටිකට යන්න අපිට මේ හොඳට බලලා බලලා මේක Tamanට සිද්ධ වෙන්න ඕනේ. සිද්ධ වෙනකොට වෙනවා මේ ලෝකයක් එක්ක ගැටුමකින්තරව අපිට මම ඉඳිමි කියන එක මම වෙමි කියන එක මම ජීවත් වෙනවා කියන එක එහෙම නැත්නම් මෙතන මේ කකුලයි ගැටෙන්නේ හුස්ම නෙවෙයි කියන එක තේරෙනකොට ඒක පිළිබඳව අපි දන්නකොට සහරහ ඒ සාපේක්ෂව නොදන්න කොටස යන්න පුළුවන්. ඒක භාවනානේ. ඒකට කියන්නේ අන්වය ඥාන. ඒවට කියන්නේ චින්තාමය ඥාන. ඒක හොඳට වැඩෙන්නේ ගොඩාක් වෙලා අයත් එක්ක මේ පොළව ගැටි ගැටි ගැටි ගැටි යන්නේ. එහෙමනම් ගැටෙනදී උණුසුම සිසිලතර සිසිලේ උණුසුමට මාරු වෙනකොට අන්තිමට Tamanට මිනේ කරත් නැතත් ඒ වැටහීම ඥාන පිරිනකමක් නැහැ ඒක. උගත් නුගත්කමක් ඒක නෙවෙයි. බැලිය යුත්තේ මේක කියලා දන්නවනම් හැම කෙනෙකුටම අත්දකින්න තියෙන එකම තමයි. ඒක හැම වෙලාවෙම භාවනා සක්මන් කරනකොට බලන්න මම දැන් ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දන්නකොම. ඉතින් මේවා පෙන්නනවා. ඉඳගෙන ඉන්නකොට මේ මේ තැන් වල හැපීම තියෙන දැන් මෙතන හැපෙන. ආයෙත් උඩ වමෙන් දකුණ වෙන් කරන්න කොහොමද? පොළවෙන් පහේ වෙන් කරන්න කොහොමද? මේක පරිච්ඡේද කරගෙන කරගෙන කරගෙන ගියාම පරිච්ඡේද කරන්න කරන්න බලන දේ සියුම් කරලා කර බලන්න බලන්න ඒක පුදුම වේගයෙන් වෙනස් වෙන බව තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා පරියන්කයට වැඩිය සක්මණේ මේ වෙනස් වෙන ගතිය බොහෝම ප්‍රකටයි. ඒ නිසා හුත් වීර්යයක් ඇති වෙනවා. ඒ නිසා ඔය යන ක්‍රමේ හරි. හැබැයි අර මුලින් කියලා තියෙන විදිහට මෙනේ කරන්න එපා කියලා ගන්න එපා. යම් විදිහකට පළවෙනිම ප්‍රශ්නේ අහපු එකනා විදිහට මේ ආනබණ්ඩ හිත යන්නේ සද්ද වේදනයි පිළි වැඩි කියලා කියනවා නම් සක්මණේදී පයට හිත යන්නේ අරෙම යනවා නම් පයස තියෙනකොට වම දකුණු වශයෙන් මිනී කිරීමෙන් අපි අරමුණට හිත මිනී කිරීම යොමු කරවීම මිනී කිරීම කරනවා. ඉබේ ඒක වෙනවනම් මිනී කරන්න ඕනේ නැහැ. ඒකට තව තවත් යන්න ඇරලා පුළුවන් තරම් හැපෙන හැපෙන වෙලාවේ දැනෙනදී අත්දකින්නේ අත්විඳින්නේ ලැබෙනවා නම් සතිය පිහිටලා තියෙනවා. එතකොට මේ සතිය මතින් අපිට එතන එතන ලැබෙන්න ඕනේ අත්දැකීම් ටික ලැබෙනවා. ඒකට අපි අතීතේ නිවන බව දන්නවා, අනාගතේ නිවන බව දන්නවා, වෙන කෙනෙක්ගේ කකුලක් නෙවෙයි මගේ කකුලම බව බව දන්නවා. ඊට වෙන තැනක නෙවෙන බව දන්නවා. ওই ලැබෙන තොරතුරු ටික හරි. ඒ නිසා මම මේ වැඩිපුර කතා කරන්නේ යනකමේ හරි හැබැයි අවශ්‍ය වුණොත් මෙනි කිරීම කරන්න මේ වගේ යනකොට මෙනේ කිරීමක් අවශ්‍ය නැතුව යන්න පුළුවන් කියන එක කියන්නේ. පින්වත් ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව කරද්දී ප්‍රීතිය හටගන්නේ ඇයි? එහෙම නැත්නම් ඉතින් දුක හටගන්නේ. දෙකේ එකක් තියෙනවා. ඒ දෙක නැතුව ජීවත් වෙන්නේ නැහැ. ප්‍රීතිය හටගන්නේ එයාට හේතුඵල ආවම එයා හටගන්නවා. එයා නැති වෙනකොට එයා හටගන්නවා. ඇයි දුක හටගන්නේ? දුක හටගන්නේ හේතුඵල ආවමයි. ඉතින් මතු වුණා නම් ඒකයි ප්‍රශ්නයක් අහන්නේ. මේ මතුවෙච්ච ප්‍රීතිය භාවනාවට බාධා කරනවද? සක්මන්ට බාධා කරනවා. බාධා කරන්නේ නැත්නම් ඒක ජයසිරි මංගලම් කියෝලිය. බාධා කරන විතරක් එසමත් ලියුවා, අඬාවෝ ගෑවා, චරිතුරු ගෑවා. ඉතින් ඊට පස්සේ ඉතින් ගැට ගොඩක් තියෙනවා. මොන දේ මතුණත් ප්‍රීතියක් කියන්නකෝ, කනගාටුවක් කියන්නකෝ. මේ කරගෙන යන භාවනාවට ඒක බාධා නොවෙන තාක්කල් අපි ඕක ගැන කතා කරන්න හදනවා කියන්නේ භාවනාව පැත්තකට දාලා මේ හදිසියම් පුත් අමුත්‍යක් පිළිබඳව සම්පූර්ණ අවධානය දානවා. ඉතින් කොයි අමුත්ත හම්බුනොත් අපි එක්සෙන්ට්‍රික්. අපි භාවනාවේ පිටපයින්. ඉතින් ප්‍රීතිය හම්බුනොත් භාවනාවෙන් පිටපයින්නවා. කනගාටු හම්බුනත් භාවනාවෙන් පිටපයින්නවා. ඉතින් ඒක ඉවරල අපි අර ඉස්සලාප කන්නට වැඩි වාසිය අප අඟලොක්ක කරගෙන ප්‍රශ්නයක් ඇති කරගන්නවා. එනිසා ඒ යුවේකනාගේ මං අහන්න කැමති මේ මතුවෙච්ච ප්‍රීතිය තියෙද්දි සක්මන කරගෙන යන්න පුළුවන්ද? නැත්නම් ඒ ප්‍රීතිය මතුවීම නිසා සක්මන කරගෙන යන බාධායි කියලා. එතකොට නම් ප්‍රශ්නේ හරීම මේ ඍජුයි උත්තරේ හරීම ප්‍රායෝගිකයි. ඒ නිසා මේ ප්‍රීතිය පැත්තෙන් තමන්ට පේන්න තියෙන භාවනාවට බාධාවක් විදිහටද වාසියක් වෙනුවට කියලා කැමැතිද මන් දන්නේ. ප්‍රශ්න ලියපෙන්න සභාවට තමන්ගේ පොඩ්ඩක් තොරතුරු දෙන්න. ප්‍රීතිය පිළිබඳව මගේ මතය කොහොමද කියලා. මේ දුන්නේ තුන ප්‍රශ්න නෑ අපි යනවා ඊගා ප්‍රශ්නට යමුනොත්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමුවෙන්ම අන්තර්ජාලයේ ඇති ඔබ වහන්සේගේ දේශනා විශේෂයෙන්ම ප්‍රශ්නෝත්තර ඇසීමෙන් මගේ භාවනා මනසකාරය දියුණු කර ගන්නට හැකි වූ බව පවසමින් ඔබ වහන්සේට එම ධර්ම උපදේශවලට අතිශයින් කෘතඥ වෙමි. දැන් මාසයක පමණ සිට මා අත්දකින යම් දෙයක් පිළිබඳව කරුණු හෙළි කරමි. වෙනදාට වඩා මම භාවනාව හොඳින් මට භාවනාව හොඳින් වැඩේ. ධර්ම කරුණු මනසට හොඳින් වැටහේ. යම් කෙලෙස් වීතික්‍රමණය පමණක් නොව පරිඋත් ทาน තත්වේදී බව දැනගැනීමට තරම් යෝනිසෝ මනසිකාරයේ ශක්තිමත්ය. තවම ආශාව රාගය නම් වීතික්‍රමණය වේ. මගේ ප්‍රශ්නය මෙයයි. මා එදිනදා ගෘහ ජීවිතයේදී වැඩ කරන විට බොහෝ ව්‍යාකූලය. ෆ්‍රිජ් එකේ යමක් ගන්නට සිතක් ඇතිවේ. නමුත් අත යන්නේ කබඩ් එකේ දොර වෙතය. එවිටම මා වැරද්ද තේරුම්ගෙන ඊළඟ මොහොතේ වෙනත් සිතක් පහළ කරන විටද එම වැරැද්දම නැවතත් සිදුවේ. ඇත්ත වශයෙන්ම සියුම්ව මේ දෙස බලා සිටින විට මෙතන කරන්නෙක් නොමැති බවත් චේතනාපූර්වක සිතුවිලි પરම්පරාවකින් ගෙන යන ක්‍රියාවලියක් බව මනාවට හේ. මෙතරම් කාලයක් ආගයක් දුන් දේ ඇත්තටම අර්ථ ශූන්‍ය බවත් හුස්ම මිස වෙනත් අගයක් දිය යුතු දෙයක් මෙම ප්‍රාණියාගේ නොමැති බවත් මනාවට හේ. ඒ ජීවිතයේ සමබරව සමතුලිතව ගෙන යාමට ඔබ වහන්සේගේ ධර්ම අවවාදයක් ඉතා කාර්ණිකව ඉල්ලා සිටිමි. දරුවන් සරණයි. මේ විදිහට අපි මෙන්න මේ දේ කරන්න ඕන කියලා සැලසුම් කරපු ගමන් ඒකට යනකොට වෙන්නේ වෙන එකක්. සැලසුම් නොකරොත් ඒ බව දන්නේ. සැලසුම් කරොත් මම සැලසුම් කරේ මෙතෙන් මෙතෙට ගියේ නෑ කියලා අර සැලසුමට ලැබෙන ප්‍රතිලාභය තමයි සැලසුම ක්‍රියාත්මක වෙන්නේ නැති බව දැනගන්නේ. ඉතින් මේ නිසා සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා. ජීවිතේට අරමුණක් තියාගන්න කියලා. වාඩි වෙලා ඉන්නකොට අරමුණක් තියාගන්න පුළුවන් තරම් කරදරයක් නැත්නම් අරමුණේ ඉන්න බලන්න. සක්මන් කරනකොට අරමුණක් තියාගන්න. එදිනදා ජීවිතේ අරමුණක් තියාගන්න මේක අපි කියනවා සතිය ගෝචර භූමිය කියලා. ඉතින් ඒක තිබ්බේ නැත්නම් අපි දන්නේ නැහැ නේද පිට ගියාද ඕන දෙයට ගියාද කියලා අපිට මනින්න කිසිම මේ බෙන්ච්මාක් එකක් රෙෆරන්ස් පොයින්ට් එකක් නෑ අරමුණක් නෑ. අරමුණක් තිබ්බ ගමන් කර්ම හතරක් සිද්ධ වෙනවා. පශ්චාත්තාපයක් වෙනවා. කවදාකවත් හරියන්නේ නැහැ. එක දෙක මම මොකද කාලකන්ණියක් නැහැ කියලා Taman ගැන ලොකු චෝදනා කරන අනිත් ෂෝක් එකකට ජීවත් වෙනවා. මේ සත්‍ය පිටණ කියන දවසින්ද මට වැරදි ගොඩක් පේන්න පටන් ගත්තා. පොඩ්ඩ මල බැනපුව මම හිතනවා මේ ළඟ ඉන්න එක හුණියම් කරලා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ කියලා කාට හරි උට හේතුව. ඊගාවට ගියාට පස්සේ කියනවා මේ මුළු ලෝකෙම කිසිම දෙයක් පිළිවෙලකට නැහැ. ඉතින් කාප්පෝ ගෑ ගහනවා, මෙහෙම කහිනවා, මෙහෙම වහිනවා. ඉතින් එන්නේ දෙවියනේ කොහොමද මම සතිය පිටවන්නේ? පෙඩැන්ටි. සතිය පිටවපු ගමන් මේ හතර එළියට එනවා. irritation, fault finding, self criticism, pedantic. ඉතින් මේ හතරම negative. නමුත් මේ සතිය පිටව බාට ලකුණු සතිය පිටලා නැත්තම් මේවා ඉන්නේ නැහැ. මේ ඔක්කොම නන්නත්තර වෙනවා, pent up වෙන්නේ නැහැ. ඔය එකින් දැම්මා ඌට ගහනවා මෙයාට ප්‍රේම කරනවා ඉවරයි ඒක. දැන් සතිය පිටුපු ගාම එකතු වෙන්න ගන්නවා. ඉතින් බුදු කෙනෙක්ගේ උපදේශ නොලැබුණොත් මේ සතිය පිටුනොත් ඉස්ලාම් පේන තියෙන පශ්චාත්තාපේ බව වැරද්දව දන්නේ නැත්නම් එයා හිතනවා මේ භාවනා කරන්න ගිහලා අමතර ප්‍රශ්නයක් කරගන්න කියලා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍ය හම්බෙන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ අපි අවංකව හෙලි කරන්න ඕනේ. හෙලි කරපු දාන්න තේරෙනවා. සතිය පිහිටවපු ගමන් ඉරිටේෂන් එකේ. ඒක හෙලි කියපුවොත් ඒක ලෝකෙ තියෙන හොඳම සාහිත්‍ය භාගපත් වෙනවා. අනික කටිය දනවා නේ එයා විතරයි කියන්නේ මටත් ඕක තමයි වෙන්නේ මම මේක දන්නේත් නැහැ ලියලත් නැහැ කියලා. ඉතින් අයිසෙක් නිව්ටන් කියපු එකක් සඳහන් කළා තියෙනවා. එයා ඒ ලැබ් එකට බොහොම මනාවෝ උදේම යනවලු උදේ ආහාරයක් ගන්න තුරු. ගිහිල්ලා දවල් දානට හැමට එනකම්ම දිග්ගටම වැඩ කරනවලු මොකද යාට එයා දන්න ටික පිළිවෙත ලෝකෙට ඉහි කරන්න ඕන. ඉතින් ඒක නිසා එයා ගෑස් කුකරේ කොට වතුර එක කියලා පිටර දෙකක් දාලා තැම්බෙන්න ඇරලා පරිශීණය කරලා ලියලා බලනකොට පිටර දෙක මේසොඩ තියනවලු අත්තර දෝසෙ තියනවලු වලක් ඇතුළේ. ඇහෙනවා. මේ ඉන්නේ ලෝකෙ හිටපු මේ සතවතේ ඉස්සරහ හොඳම විද්‍යාවේ එයා සම්පූර්ණ ලියලා තියෙනවා. මම මේ වැඩේ කරේ විතර දෙයක් අහලා උදේ ගත කරලා මගේ රිසර්ච් එක කරනවා. ඔක්කොම කරලා විතර දෙක කියලා දාලා දින අත්තරලෝස මිසුක දෙන්න විතර දෙක මෙතන තියෙනවා. ඒ අය කිව්ව නිසා ඒක විද්‍යාඥයෙක් හොඳ සාහිත්‍ය ධරයක් කරලා තියෙනවා දැන්. අපි කොච්චර ඕක කරනවද? ඊට පස්සේ අපි ඕක වසංගම් දානවා. නෑ නෑ මම මෙහෙම කරද්දර මට පිස්සු නෑ. භාවනා කරන එකම ඒක එලි කරනවා. හෙලි කරපු ගමන් අනික් කට එක හිනු යකෝ උඹ දක්කෝ මාත් වගේ තමයි. කවදාවත් අපි තොඳ වෙන්නේ. ඉතින් මේක පිළිගන්න බැරි එක්කන එක ඉරගෙට යන්න ඕන නැත්නම් පිස්සන් කොටුවට යන්න ඕන. පිළිගත්තගෙන මේක තමයි ජීවිතය කියන්නේ. කවදාකවත් හිතුව දෙ වෙන්නේ අපිමයි කරන්නේ. අපි වෙන්නේ මොකද්ද? මේක බාහිර ප්‍රශ්නේ නෙවෙයි. එතෙන් දුක්ඛ සත්‍ය කියලා බුදුරජාණන් ඉස්ලාම දීලා තියෙන්නේ යම් පිච්ච නලබති තම්පි දුක්ඛ. අපේ සම්පයෝග දුක්ඛෝ. මේ විපයෝග දුක්ඛෝ. මොන්නමරි හිතලා කරපන් හැමදාම වර්ධේ. සිද්ධ වෙන දේ බාර ගැනීම කවදාවත් වර්ධින්නේ නැහැ. කරන දේවල් කියලා කියන්නේ සංස්කාර. සබ්බේ සංඛාර දුක්ඛ. හිතලා කෙරුවොත් අනිවාර්යයෙන්ම වැරදි. වෙන්න අරපන්. ඊට උදේට නැගින එක උඹට උඹ කෙරුවත් කරනවා නැදක් කරන එක හරියට වෙලාවට ඕනේ තැනින්ම මතුවෙනවා. උඹ බුදියාගෙන හිටියයි කියලා ඊට පස්සා හිතෙන් නැගින්නේ නැහැ. ඊට පහුවෙලා නැගින්නේ නැහැ. වෙන්න අරපන්. භාවනා කරලා කරලා කරලා කාය සංස්කාර අතාරිනවා චි සංස්කාර අතාරිනවා මනෝ සංස්කාර අතාරිනවා කියලා කියන්නේ 100 100ක්ම වෙන්නදලා බලන් ඉන්න කවදාකවත් පශ්චාත්තාප වෙන්න ඕනේ. ඒ නිසා කම්පියුටර් හදාගත්තට පස්සේ ඒගොල්ලෝ උත්සාහ කරා ඔර්ලෝසෝ කියන යන්ත්‍රය තමයි මිනිස්සයා පිළිවෙලකට යන්න හදාගත්තේ. එකම වූ වැදගත් මූත් යන්ත්‍රය. එහාට වැඩ කරා. මේක දැම්මට පස්සේ යාර පේනවා මේ කම්පියුටර් දැම්මට පස්සේ මේ ඔර්ලෝසෝ තප්පර කට්ට නියම වෙලාවට වැඩි පස්සට යන්න ගියොත් මේක මුල් දවස පුරාම වැරදි. යන්නේ තප්පරයක් පහු වෙලා. කම්පියුටර් කියන හැම තත්පරෙම වැරදි. ඒ නිසා ඕන මොරලෝසුවක් දැම්මොත් කම්පියුටර් පෙන්න වැරදි. හිතපු මොරලෝසුවක් දැක්කොත් පෙන්නුවොත් දවසට දෙසරයක් හරියටම හරි. මොරලෝසු වැඩ කරන්නේ නැහැ. කම්පියුටර් කියනවා ඒ වෙලාවට ඇවිල්ලා දැන් නම් මේ මොරලෝසුව හරියටම වැරදි. වැඩ නොකරන මොරලෝසුව දවසට දෙසරයක් හරි. වැඩ කරන මොරලෝසුව එකම චිත්තක්ෂණයක්වත් හරිනේ. එක්කෝ ඉස්සරලා එක්කෝ පස්සෙලා. බුදුජානක කියනවා පස්සම්බයං කාය සංකාරං අස්ස සීසාමිති සික්කති. පස්සම්බයං වචී සංකාරං කියන එක එක නෑ ඒක අටවචන් වාක්‍යයකට උත්තර දෙනවා. ඊට පස්සේ පස්සම්බයං චිත්ත සංකාර. ඕක දැනගෙන හිතාමතා කරන සියල්ලම ඉරිටේෂන් එකට යනවා, පෝල් බයින්ඩින් යනවා. එහෙම නැත්නම් self criticism උට යනවා. දැන් බෙදන්නේ කියලා හිතාමතා මොනවක්වත් නෙවෙයි. නිකන් බලන්න හිටපන් මොකද වෙන්නේ කියලා. 100 100ක්ම හොයනවා. ඉතින් සම මේක බලලා මේක දැනගත්තට පස්සේ මේක හෙලි කරන්න අපි හෙලි කරන්න මේ අපි අතු පහක් කරගන්නවක්වත් හීනමාන කියන්නේ තවත් භාවනා කරන පිළිසෙක. මේගොල්ලෝ කියන්නේ නෑ ඔයාට විතරක් නෙවෙයි අපිත් ඔහම තමයි. කෙරුවොත් ඕනම දෙයක ඕනම කෙනෙකුට තියෙන අඩුපාඩු. ඉතින් සාමාන්‍ය දැන් ගෙදර ගියාම ගන්න දැන් බල මහා ලොකු භාවනා කරනවා. උඹලට මොකටද වරදින්නේ? සිල්ලරගෙන ඉන්නේ. උඹලට වරදින්න බෑ. උඹල භාවනා කරනවානේ අපිට හිතපංගෝ නිකන් මොනවද මේ පැහැල්ලා දීලා භාවනා කරන එකනට කොනහනේ බෑ. භාවනා නොකර එක්කනාදී නැති. භාවනා කරන එකන කවදාකවත් භාවනා කරන එකන අව탁සිදු කරන්නේ ඒ සංස්කෘත ශ්ලෝක කාර්යය කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිස්සම. දිනු වෙච්ච කෙනා විද්‍යාර්ථී විද්‍යාඥයා තමයි දන්නේ විද්‍යාව දිනුකට ගන්න කෙනා කොච්චර දුක් විඳිනවද කියලා. ඒගොල්ලන්ට ගිය එකන දන්නවා කොච්චර දුක් විඳිනවද කියලා. ඒකමද මානසික නැති වුණා කියලා දන්නේ නැහැ. ඒක දෙන්නේ නිදර්ශනේ මොකද්ද? විඥානීය විඥානන්ති විශ්වඥාන විද්වඥාන පරිශ්‍රම නැහි වන්ද්‍යා විඥානන්ති කුරුම් කසල වේදනා. වදගුණ ඇති ගානියෙකුට කර වේදනා තේරෙන්නේ නැහැ. වන්ද ගෑනියෙකුට තේරෙන්නේ නැහැ. ඒකට වදපු ගෑණියෙක් වෙන්න. එයා තව වදන ගෑණියෙකුට උදව් කරනවා. ඒ නිසා මුලේ වඳ වෙච්ච මිනිසෙකුට දුක් විඳිනවා කියන එකේ තේරුමක් නැහැ. යාගෙන මොකටද මේ ඉල්ලගෙන දුක් විඳින්නේ අපි අද හොඳට රැයට කාපල් බහලා බිය වෙනවා. මොකද මේ අට දින කපලා රැයට නොකන්නේ කියලා. ඒක ඊයේ කෙනා ගන්න මේ හැම ඒ පාරේ එන කෙනෙක්ම මොන විදිය දුකක් විඳිනවද? එයාට කොහොම අනුග්‍රහ කරන්න ඕනද? එයාට කොහොම අනුකම්පා කරන්න ඕනද කියන එක දන්නේ දුක විඳපු කෙනා. නිසා සර්වඥාන්සේ සියලු ලෝක සත්‍ය වාසින්සේ මලක් වගේ බලන. විශේෂයෙන් බලනවා විපස්සනා කරන කෙනා ඒ කරන වෙහෙස ඒ කරන වැඩේ බුදුහන්සේ කරනවා මට කරන ගෞරවයක් මට කරන සද්ධාාවක් කියලා. අනිත් පැත්තේ කියන මොකද මේ ආගමක් ඕනේ නැහැ. ධර්මයක් ඕනේ නැහැ. මනුස්සෝ සත්‍ය වෙනම ඔය જાති පෝ කරලා වැඩ කරන්නේ ආගම ධර්මයක් නැතුව. ගහකුලන් ඔය ඔක්කොම වැඩේ හරියට කරන ආගම ධර්මයක් නැතුව. අපිත් ඔය ජොලිය එමු කුචේ. ඉතින් හොඳට මතක තියාගන්න විද්‍යාව කියලා කියන්නේ තමන්ගේ අවිද්‍යාව පිළිබඳ දැනීමට තමයි විද්‍යාව කියන්නේ. මගේ තියෙන වැරදි ටික දන්නවනම් ඒක තමයි විද්‍යාව කියන්නේ. බුදුරජාණන්සේ මහා සලායතන විභංග සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. විද්‍යාවට ප්‍රතිභාග වෙලා තියෙන අවිද්‍යාව. උපේක්ෂාව හිටලා තියෙන අවිද්‍යාව උඩ අවිද්‍යාවට දින විද්‍යාවට කියලා කියනවා. එසයි යම් කෙනෙක් මම මෙච්චර වැරදි තියෙන කෙනෙක් ගන්න එයා නිවන් දැකලා. එයා බාර ගන්න ගමදී දුක්ඛ සත්‍ය මේ ලෝකේ කිසිම කෙනෙක් හරි නැහැ. මොකද මේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? කලවිච්ච එකක් වෙන්නේ. ඒ කියන්නේ පිටකොට යෑමක්. පිටකොට ජීවිනේ තමයි ජීවියා කියලා කියන්නේ. පිටකොට ගියේ නැත්නම් කියනවා අපතේ ආපෝ තේජෝ වායනේ දස්ගල්. ඒක පිට ජීවිතයක් පිටකොට ගියේ නේද? ඔක්කොම අපේ පිළිවෙල. ජීවියා කියලා කියන්නේ පිටපොටු කියන්නේ. එයා දන්නවනම් මම පිටපොටු කියලා තියෙනවා කියලා ගහලා දෙලියෙ ඉන්නේ. තමන්ගේ වැරදි ටික දන්නවා. ඒ කවුරු ඇඟිලි දික් කරන තමසට වැරදි කරනවා කියන්නේ තමයි සිල්ලක් කරන්නේ නෙවෙයි. අනේ අනුෝෂයන්ට තමයි කියලා බලන් ඉඳලා අපි ඕන වැරද්දක් කරනවා. අපිට මොකද? ඒ නිසා තමන්ගේ වැරදි ටික දැනගන්න මිනිහා ලෝකේ පාලකයා. ලෝකේ අධිපති කොහොමදපත් වෙනවා? තමන්ට තමන් සමාව දෙන්න බැරි මනුස්සයා ගහලෙක් කිස්සේ ඉරගෙදෙට දාන්න ඕන කෙනෙක් යා තමයි මානසික සානවටපත් වෙන්නේ. ඒගොල්ලෝ තමයි ලෙඩ වෙන්නේ. කය මනස දෙක ලෙඩ වෙන්නේ තමයිගේ වැරදි ටික බාර ගන්න. එයා හිතන බේතෙන් සනීප කරන්න පුළුවන් කියලා. එයා හිතන දොස්තර සනීප කරන්න පුළුවන් කියලා. මුඛාරවත්. ඒක දීර 100ක් උත්සාහ කරලා තියෙන්නේ. තමන්ගේ වැරදි ටික තමන් දන්නවා නම් අපේ ඇඟ විතර අපිට ඕන බේත දන්න මේ ලෝකෙ වෙන කවුරක්වත් නැහැ. අපේ ඕනේ අපිට ඕනේ සුභසිද්ධිය. මට ඕනේ සුභසිද්ධිය මගේ ඇඟ මිස මොනම කෙනෙකුට දුන්නත් වෙන්නේ ඇඟ කරහැරලා නිකන්. ඒ නිසා ඇඟට කතා කරන්න කියන්නේ කකුල රිදෙනවනේ. මොකද්ද කරන්න ඕන? දිගාර. දිගාර බයිවලා. කහින්න ඕනනේ. තටමන්නේවා. හොඳ ලේන්සුවක් කියලා හයිය කයින්ද. ඉවරයි. කට්ටියට උණ විලිරුදාවට වැඩිය අමාරු කිවිස්සක් ගන්න ගියා. කයින්ද ගියාම මොකද මේ තටමන. මේ කැස්ස කියන්නේ බහානක අපරාධයක් නෙමෙයි. දුර් කහින්ද වෙලා මොකද ඇඟ ඉල්ලන්නේ දෙන්න. ඇඟ විතර දන්න කෙනෙක්. දැන් අද වෙනකොට හැම දෙයකටම ඒජන්ත ලබත් වෙලා ඉන්නේ. අර ගුණත් මෙයාට කියන්නේ මේ ගුණත් මෙයාට කියන්නේ මේ ගුණත් මෙයාට කියන්නේ. ඒක කියන අපේ මොඩෙන් 100ට 98ක් වැඩ කරන්නේ. දේශපාලනඥයන්ගේ 100%ක්ම වැඩ කරන තුළු මොනම දෙයක්වත් කරන්නේ නැහැ සෙක්‍රටරිට කියනවා. නිසා මොලේ ට්‍රාන්ස්පලන්ට් කරනවා දේශපාලනඥයෙක් කෙනෙක් ගන්න. කවදාකවත් වැඩ කරන්නේ ෆැක්ටර් ෆ්‍රෙෂ්. යෝගාවචරය විතරයි පොඩ්ඩක් මේක පාරගෙන මේ කර කවුරුත් උත්තර දෙන්නේ නැහැ. මමයි මේක බාරගන්නේ මම ළඟ අඩුපාඩුකම් දෙන්නේ නැතිලා නෑ නේ මම ළඟ මම සතුන් මරලා නෑ නේ මම හොරකම් කරලා නෑ නේ මම කාම විචාර කරලා නෑ නේ මම පංචාන්තරය අවසල කර්ම කරලා නෑ නේ මම කවුරුත් කරන දේ මම ඒකට අනුකම්පා කරන්නේ නැත්නම් නැත්නම් මම මේක වෙන්න පුළුවන් දෙයක් කියලා බාරගන්න නැති තාකල් පුදුමාකාර විදිහ අසහනකටපත් වෙනවා ඒ මොකක් නිසා නේද ශිෂ්ට සමාජයේ ජීවත් වෙන්න නිසා අපි කැලේ ඉන්නවා නම් ඕස්ට්‍රේලියාවේ තියෙන ඉතිහාසය අවුරුදු 200නේ. 200 ඉස්සෙල්ලා හිටපු මිනිස්සුන් කිසිම සමාජ ප්‍රශ්නයක් නැහැ. මේ කාටවත් වග වෙන්න ඕනේ නැහැ. කැසොන්ලා කහිනවා. වහින්න ඕන නම් වහිනවා. අපි මේ ශිෂ්ට සමාජයකට යන්න ගියාම අපි හිතන මේ සමාජයට ගැලපෙන්නේ නැති මගේ තත්ත්වයට ගැලපෙන්නේ නැති කියලා. ඊට පස්සේ මේක දිහා වෙච්චින් අපි ශිෂ්ට සමාජයේ ජීවත් වෙමු. මම දැන් මෙතන. මම ඉන්නේ මේ චිත්තක්ෂණය. අනික අතට වග වෙන්න ඕනේ ගොල්ලවිල කියයි. මේ චිත්තක්ෂණේ ඉන්න ඕන ටික ඔක්කොම මගේ ඇඟ දන්නවා. නිසා හුදුවට ඇඟ පටල කරලා. හරි ළඟ මොකද්ද කරන්න ඕනේ? හරි බෙරි ගහේ ඊටපස්සේ. මොකක්කත්ම කරන්නේ? ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ මොකද නොකර ඉන්න බැරි කම. කාය. කඩිගාය කියලා කියන්නේ. එච්චරයි වෙන මොකක්වත් නැහැ. එනිසා සියලු මේ ඔය කියලා තියෙන සේරම වැරදි අනුකම්පාව දෙන්න පුළුවන් වැරදි. නිදහස මොකද්ද? සමාව දෙන්න පුළුවන් වැරදි. නමුත් කවුරු සමාව දුන්නත් Taman Taman සමාව දෙන්නේ නැහැ. ඒ මනුස්සයා ගහලේ මානසික අසහනෙ ඉතිහාමේ විරගදක දාන තරම් ධර්ම අපරාධ කාර්යයක් නිසා කරුණාකල Taman කෙරේ ලොකු අනුකම්පාවක් ඇති කරගෙන තමන්ගේ කුසින් වදාගත්ත පළවෙනි බබාට සලකනවා වගේ තමන්ගේ ශරීරය සලකනවා. සුඛෝපභෝගී නෙවෙයි අවශ්‍යතාවයට උඩ පළවෙනිම දේ තමයි මේ විච ඔක්කොම මට සමාව දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. සත්‍ය පිටන්නේ බාධාවක් නැහැ. කිසිම වැරද්දකින් සත්‍ය බාධා සත්‍ය බාධා කරන පරිමිය ප්‍රශ්න ඉවෙකනක් හොඳට මතක තියාගන්න. ওই කියන ශරීර වේදනාවට හිත පිට ගියාට අතීතෙට ගියාට අනාගතෙට ගියාට ඒක දැනගන්න පුළුවන් ගැතියට කිසිම බාධාවක් නැහැ. ඒක තේරම සතිය පිළිටව බවට ලබන මිස සතියට බාධාවක් නෙවෙයි කියන පැත්තෙන් දැම්මොත් අපිට තේරෙනවා වෙනකට වැඩිය. Taman ගැන පොත් බැීමක් කරනවා බුක් කීපින් කියනවා. හරි වැරදි දන්නවා. ඉතින් ඒක හදිසිය කලබල වෙන්නේ තොරතුරු එන්න ආරින්න. ඒකද බුදුම අනුකම්පාවක් කරේ ඒ මනුස්සයාට විතරක් තව කෙනෙක්ගේ වැරද්දකට සමාව දෙන්න පුළුවන්. Tamante වැරද්දට සමාව දෙන්නේ නැති මිනිස්සුලා පිටලන්න තමයි. කිසි කෙනෙකුට මානසික ඉස්සලාම Taman කෙරේ අනුකම්පාව, Taman කෙරේ සමාව දෙන ගතිය ඇතිකරනද එතකොට මේ ලෝකෙ ඔය තේරුම් ගන්න අපුරු නෑ. හරිම සුන්දරයි. අවසාන ප්‍රශ්නය කරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ගිහියෙකු හැටියට පන්සල් හැරුණකොට අධිශීලයක් හැටියට නිතරම සමාදන් විය හැකි සීලය ආජීව අට්ටමක සීලය පමණක්ද? එහි සම්ප්‍රප්ලාප ශික්ෂා පදය කන්තෝරු වාතාවරණයක් ඇතුලේ නිතර බිඳෙන සුළුයි උපදේශයක් පතමි. දෙවෙනි කොටස ගිහි වාතාවරණයක රැකිය හැකි විකටව සමාදන් විය හැකි සීලය කුමක්ද? ගිහි වාතාවරණයක් තුල කොපමණක් දුරට අධිශීලයක් රැකිය හැකිද? මේ සාපේක්ෂතාවය කියලා කියන්නේ පංචිල් රකින්න කෙනාට අටසිල් අදිසියේ අටසිල් රකින්න කෙනාට නවසිල් අදිසියේ නවසිල් රකින්න කෙනාට දසසිල් අදිසියේ ඊ දසසිල් රකින්න කෙනාට සාමනීර දසසිල් අදිසියේ සාමනීර දසසිල් රකින්න කෙනාට ප්‍රතිමෝක්ෂ සංවර සීල අදිසියේ ඒ නිසා හොඳ සහ වඩා හොඳ දෙක අතර ඒ නිසා මෙතන සදා කළ තියෙන අටසිල් අදිසලා ආජීවකම් පිළ හොඳයි ඒ ආජීවන්තම සියල්ල දකිනකොට තමයි බලන්න ආජීවයෙන් බැදෙනවා මිච්ඡා ජීවා වේරමණී සික්කපදං සමාධිය. මම මේ මගේ ජීවන රටාවේදී මම කිසි කෙනෙක් සූරකන්නේ මම කිසි කෙනෙකුට බරක් වෙන්නේ මම ජීවත් වෙන්නේ අඩුම දේවල් වලින් එහෙම නැත්නම් අරපිටිමත් වෙන යන ප්‍රයෝජන සලකලා විතරයි අතිශෝක්තියට යන්නේ පාරිභෝගිකත්වයට යන්නේ මාජීවය ඊට පස්සේ ඔෆිස් එකේ ඉන්නකොට ඔය කියන මේ සම්පප්පලාව මම කරලා නැහැ හැබැයි මට හිතෙනවා මේක කරන්න පුළුවන් කියලා නිතරම මේ ඊයෝෆෝන්ස් එක දාගෙන මොන හරි අහගෙන ඉන්නවා වගේ සයිකල තියෙනවා කවුද අප ඈ මට වුණා අමාරු දෙයක මට වුණා කියලා අහලා නැද්ද ඔය ඒ දවස් මම දැන් අහලා නැහැ මතක නේ මොනාට කවුරු හරි කියුවා මට වුණා ඉතින් අනුශ දන්න අවධානයත් යොමු කරලා කියනවා. "ඔව් කියන්නේ මොකද්ද?" අනුශ කියපු ගමන් ඇහුන්නේ නැහැ. ඊට පස්සේ ආයෙසරයක් අරගෙන කියනවා. මට ඇහුනේ. දැන් බයිසිකල් පදින කට්ටිය මේ දාගන්න පදින්නේ. ඩ්‍රයිවිං කරනකොට iPod එකක් දාගන්නවා. දාගෙන ඉන්නවා මම ඔෆිස් එක වැඩ කරනවා දාගෙන මේක වැඩ කරන්න ඕනේ නැහැ. ඉස්සු. නෑ ඇහෙනවා. කොසිප් ඇහෙනවා. අහුන් නැතුවගේ ඉන්නද මේක දාගන්න ඉන්නේ. ඒක වැඩ කරන්නේත් නෑ ප්‍රශ්නයක් නෑ කවුරුත් දැන් කවුරුද ඔයා මොකද කියන්නේ අනේ බලන්නකෝ අයියෝ මෙහෙමයි පෙට්‍රල් ගණන් බැලලු මේක. මොකද ඒ ඈ ඒ ඔය විදිහ ගොසිප් කියන්න තහනක් නැහැ නේ. නෑනේ පිස්සු තමන්ගේ වැඩක් කරනවා තමන් මේක දාගෙන හිටියල කියලා කන්තුරු කොහෙද නීතියක් දාන්න පුළුවන් කන්තුරුළු ලෝක තමයි වැඩිම ගොසිප් කියන්නේ ඌට කියන උඹ වැඩක් ඔබ බලාගන්නේ. මම ඉන්නේ මේ වැඩ මම මේ මේ මේකක් අහගෙන ඉන්නේ මගේ ප්‍රොජෙක්ට් එකට. මුචිත්ත. දැන් මගේ කනේ මයිල් ටිකක් නැගෙනවා. කනේ මයිල් නිසා එන්නේ. මම කවදාවත් කපන්නේ කනේ මයිල්. සියෝ ඕගොල්ලන්ට මේ මේ මම ඉන්නේ බෑ ලංකාවේ ඉඳලා ඔය ඌව උගන්නන්න. ඌව පොඩි වැඩ නේ. පොඩි සිම්පල් ඊයර් ප්ලග්ස් එකක් තියෙනවා. ඊයේ ප්ලස් එකක් ගන්න නෙමෙයි. නැත්තම් මම හරි කවුරු යනවද මට වුනේ කියලා. මේ වෙලා තියෙන ඕගොල්ලන්ට ඕනකම තියෙන ගොසිප් කියන්නේ ඒ නිසා කියනකම් අහගෙන ඉන්නේ. ඒ එතන ඉවිල්ලා මගෙන් අහනවා දැන් ගොසිප් වලින් වෙන පව් සමා කරන්න ක්‍රමයක් තියෙනවා. ඒක පිස්සු. ඒ පව් සමා කරන්න බෑ නොකර ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඈ? ඔව්. ඒ කියන්නේ ඒක තමයි IT ටෙක්නොලොජි කියලා කියන්නේ 100%ක්ම ගොසිපි. අද අහිච්ච අද තියෙන අයිටි ටෙක්නොලොජි ඕනම දෙකින් ඕනම දෙයක් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අයිටි ටෙක්නොලොජියට යනවා නම් ආය මොකක් කරන්නේ මනස කවදාකවත් Taman ඉන්නේ නැහැ. මම දැන් මෙතන නැහැ. දැන් ඉන්නේ අතරින් යගෙන මෙතන දාලා කැරි දෙකක් පුට්ටු කරලා හදලා ගෙනියන ගේම් එක ගෙනියන්නේ. ඒක ඉතින් අද අල්ලලා යන ඕ ගාල මොකද මනුස්සය එක්සෙන්ට්‍රික්. වර්තමානයේ නැහැ. ඔය টොප් ක්ලාස් හම්බ කරලක් හම්බ කරගෑවි. টොප් ක්ලාස් මිනිස්සු රවට්ටන්න පුළුවන්. දැන් ට්‍රුත් එක ට්විස්ට් කරන හැටි දන්නවනේ මීඩියා එකේ. ඒ මීඩියා වල කියන මොනම දෙයක්වත් ඒ තැන වෙලා නැහැ. මේ මීඩියා එකෙන් තමයි ඒ ටික හරි කරලා තියෙන්නේ. නිවුස් හදන්නේ. දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා වෙන්න ඕන දේවල් ඒගොල්ලෝ හදලා ඉවරයි දැන්. මේ ටික පෙන්නන නිවුස් වල. කවදාකවත් ওই නිවුස් වල කියන දා වෙලා නැහැ. ගිහිල්ලා බලන්න සයිට් එකට ওই කියන කලබල වෙච්ච තැන ගිහිල්ලා බලන්න සයිට් එකේ. අර කවුරු හත් දෙනායි කතාව තමයි තියෙන්නේ. ඒ කඩු පාට කවුරුද වමනේ කරලා තියෙනවා. පත්තරි දාලා තියෙන කවුරු හත් දෙනෙක් කොමනේ කරයි කියලා. ඉතින් අපි අපි අහන්නේ ඒක. මේක නිසා කොයි දේකම කවුරු හත් දෙනෙක් කොමනේ කරලා තියෙන්නේ. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. අපි හිත කියන දේ වෙනුවට අසස්පසකට ගිහිල්ලා බලන්න මොකද්ද තියෙන්නේ කියලා. මුදුවට බලනකොට ආසස්පසන්සේ නැහැ. අද මේ තව දවස් තුනකින් භාවනා කරලා කිසි දිනෙක කියයි බලන්න ආශාස ප්‍රසවාස බලනකොට එතන එක නැහැ කියලා. ජීවිත අනිකින කියනකොට හුස්ම නැතිලා මැරෙන්න බෑ. මේ දෙම්බත් පොඩ්ඩ වාඩි වෙලා හිටපම දවස් තුන බලපන් මොනවද වෙන්නේ කියලා නෑ. සම්බඩ පාසෙකට ගිහිල්ලා බලන්න මීඩියමට හම්බුනාට පස්සේ මීඩියම ගිහිල්ලා බලන්න හැප්පෙන මොනවද කියලා නෑ. උඩින් ඉඳලා බලනකොට වෙන හින්න කන්දක් තියෙනවා. මේ හරහා යන්න බැරි තරම් මීඩියමක් බලනවා. යන්න බලන්න මොකුත් වෙලා නැහැ. මොනෝකට වෙලා යන්න පුළුවන්. ඒක නිසා මේ ගොසිපින් නැත්තම් කියන්නේ අපිට ඉතිහාසයක් කියන දේ ඇත්තෙම නෑ. ඉතිහාසය කියන්නේ තන්නේ කරන ගොසිපින්. 100ට 100ක්ම ගොසිප් කරනවා. දලසියෙ. නිසා අපි පොඩි උන්ට උගන්වන කුමාරපතියා බලනකොට ඉන්නේ එක පරට්ටේ විද්‍යාඥයෙක් දැක්ව එකක් නෙමෙයි බලන්නේ. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ගෙන් අහන්න ඉලෙක්ට්‍රෝන එකක් දැකලා තියෙනවද කියන්නේ? එක එක හරි. ඒක දන්නේ නැහැ මේක නෙගටිව් ඉඳලා පොසිටිව් යනවද? පොසිටිව් ඉඳලා නෙගටිව් යනවද කියන්නේ. අපි අටේ පන්ති නවයේ පන්ති නෝවින පොසිටිව් ඉඳලා නෙගටිව් යනවා කියලා තමයි කියන්නේ. ඒක පිස්සු ටික ඔක්කොම කොන්ෆරන්ස් එකක් තියලා කිව්වා නෑනේ නෙගටිව් ඉඳලා පොසිටිව් යනවා කියලා කිව්වා. ඉදාහිටද දැන් පොසිටිව් ඉඳලා නෙගටිව් යනකොට ලකුණු තැපෙනවා. මේක දෙන පොසිටිව් නැතුව ලකුණු හම්බ වෙනවා 1500 දී ඔක්කොමලා මේ කාඩිනල්ස්ලා එකතු වෙලා කතා කරා ඊට පස්සේ අපි පුනරුත්පත්ති නැහැ කියලා කියන්නේ. එදායින් පස්සේ බයිබල් වර්ෂන් එකේ පුනරුත්පත්ති නැහැ. පිටිසින එකේ තියෙනවා. ඉතින් දැන් ඉඳන් කතෝලික ළමයිකින් හම්බුත් එහෙම අපි පුනරුත්පත්ති පිළිගන්නව නෑ එහෙම ගන්නෑ. ආදරුත් කියනවා පොතෙත් කියනවා. නිසා සම්මුති සත්‍යය තියෙනවා එකක් කරගන්න. සම්මුති සත්‍යය කියන එකක් කරගෙන මයික්‍රොස්කෝප් එකට දාලා චීන කන්නඩියකට දාලා විදලා බලන්න විනිශ්චය බලන ඕක නැහැ. ඔන්න තියෙනවා කියන තැන නැති කියන තැනට යාම තමයි විපස්සනා ඥාන කියලා කියන්නේ. නිසා මොකක් හරි තියෙනවම කියන එක. තියෙනවා කියන එක කොටු කරන්න ආශ්‍රව ප්‍රසවාසය හරි වම දකුණ හරි පිම්බේ පැකිලීම හරි මම වෙමි කියන එක හරි ඊට පස්සේ අනිත් ඒවාට හිත දාන්න නැතුව ඒකම නැවත නැවත බලන්න නැහැ. පිටින් බැලුවොත් gossip එකක්. ඒකම බලන්න බලන්න ගියොත් හිස්තන. ඒ නිසා අපි කරන්න දෙන්නේ අපි ඔක්කොම මේ ප්‍රතික්ෂේප කරන්න යන්නේ නිෂේධනය කරන්න යන්නේ අපි තියෙනවයි කියලා හිතන එකක් අර ගන්නවා මම. මම වෙමි කියන එක. ඒක හොඳට බලනවා එහෙම නැත්නම් මමයා කියලා එකක් තියෙනවද? වෙමි කියලා එකක් තියෙනවා. ඒක රිසර්ච් වල කියන්නේ you have a null hypothesis and make an research to disprove it. null hypothesis එකක් දාලා ඒක disprove කරනවා. එච්චරයි research කියන්නේ. ඉස්සෙල්ලා null hypothesis එක define කරගන්න. මෙන්න මේක තමයි මම disprove කරන්න හදන්නේ කියලා. බුදුචානන්සේ එච්චරයි කිව්වේ. බොයි තියනවා කියන දේ කරගෙන බෙන්නපම් මට. අරගෙන කොහොමද බල බල හිටවන්නේ. ඉතින් තියනවා කියන කට්ටිය බොරු කියනවා නෙවෙයි. ඒගොල්ලෝ මේ ලෙල්ල බලලා කතා කරනවා. නෑ කියන කට්ටිය ඉන්ද්‍රජාල කරනවා නෙවෙයි. ඒගොල්ලෝ ලෙල්ල බලලා නැතුව ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ හැබැයි කතා කරන්නේ. කියන කින පැත්තට යන්නේ නැහැ. නෑ කියන පැත්තට යන්නේ නැහැ කියලා කියනවා. මේ පැත්තෙන් බැලුවොත් තියෙනවා. මේ පැත්තෙන් බැලුවොත් තමයි අර උන කොයි පැත්තෙන් බලන්නේ. මොකද යාට දෙපැත්තෙම බලන්න පුළුවන්. පුතග්ජනයට දෙපැත්තෙන් බලන්න. මෙයා දන්නේ එක පැත්තයි. එයාට කියන්නේ තියෙනවා කියන එක විතරයි. අනිත් වගේ මේ මේ සම්පත්තලාපවල තියෙන්නේ. ඒක හරියට ඇත්ත තමයි. වචී මොනවද ඒකට කියන්නේ වචී සංඛාර කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනා. වචී සංඛාර දන්න කෙනාට එහෙමයක් නැහැ. ජීවිතත් එක් ගණන් ගත යුතුයක් නැහැ. ඒ නිසා මේ සෙනගක් එක්ක ඉන්නයි කියලා කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් අකුසල. එච්චරයි කියන්නේ. සත්‍යනගක් එක්ක හිටියත් මම දැන් මෙතන ඉඳලා. ඒකට නිදුම්පත උඩට වතුර වගේ නිදුම්පතේ ගෑවෙන්නේ වතුර තියෙනවා. පුළුවන් තරම් සෙනගෙක හිටියට Taman Tamanගේ වැඩක් බලාගෙන ඉස්සත් දෙලෙනකොට ඉබේ මේ ඔෆිස් එකේ මනුස්සයෝ කොම් කරනවා. ඒකට ඕනේ ඒකනේ. ඒකට මම විතර දක්ෂ කෙනෙක් කොහොමද දැකලා නැහැ. ඕන දෙනකත් එක්ක මට ඉන්න පුළුවන්. ඉස්ස දැන් එන්න එන්න වැඩි ඒක. කොච්චර සෙනගෙක හිටියත් මම කිසිම වගවීමක්වත් සමාජ සබකෝලයක්වත් මොකක්වත් නෑ මට උඟාක් වෙලාවට හිතෙනවා මම මේ හිවුරුත් ගල්වල දාලා නිකන් ඉදිරි කියන්න දන්නේ තරමට මොකද ගාලල්ල. අපි කුමුචිම කාලේ ඇඳුම් තිබුණා නෑ ප්‍රශ්න නෑ දැන් ඇඳුම් නැතුන මොකද මේ හරියට ඇඳුම් එක්ක ඉපදිලා වගේ කතාවක්. නිකන්තරාද කුත්ත කිව්වේ ඇඳුම් කියන එක ගෘතිම දැන් බලලා හිටපන්. දැන් ගොන් ඉන්දියාවට ගියාම පේන්නේ නෝ නිගන්ඩෝ ඉස්සරහින් යනවා පෙරහැර. දෙපැත්තෙන් යනවා දෙන්නේ කවඩන්ද? ඌ යනවා එළුවේ. වෛද්‍ය මහරජාවා. ඒ වගේ මේ පිටින් පරවගත්ත මොනවාදෝ ටිකක් අපි මේ සමාජ ධර්ම නැත්නම් ආචාර ධර්ම එහෙම නැත්නම් මේ ශිෂ්ටාචාරය කියලා අර මේක ඕනෑර වැඩි ඉස්සරහින් කියලා අපේ විවේකයේ අපේ පෞද්ගලිකත්වයේ අපේ මේ වර්තමාන මොහොත පාවා දීලා මේ සමාජය සන්තෝෂ කරන්න හදනවා. එතකොට කොසිට කරනවා. ඒකට දිගටම සම්පප්පලාවනවා. සමාජයත් එක්ක නෙවෙයි නම් ජීවත් වෙන්නේ මොනම ගොසිප් එකක් අත. ආවත් එකම ගොසිප් එකකට වග වෙන්න. මම හිතන්නේ ඉවරයි කියලා මේ ප්‍රශ්න. ඒකකට අපිට පැයකට විනාඩි 5ක් විතර වගේ අරගෙන තියෙනවා. අපිට තව විනාඩි 25ක් විතර තියෙනවා මම හිතන්නේ පියා මහත්තයා දෙන්න කියලා. මේ කාට හරි අර සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් අපි සාකච්ඡා කරපු ප්‍රශ්න පිළිබඳව වෙනත් මත මතාන්තර තියෙනවා නම් ඌණ බොහොම තියෙනවා නම් තව විනාඩි 25ක් කාලය තියෙනවා ඉදිරිපත් කරන්න කියලා මම සාකච්ඡාවේ නාමයෙන් ඉල්ලා සිටිනවා. ඒකනම් මම කෙටියෙන් දිගට විස්තර කරන්න හිතන්නේ හිටියේ මම මේ සැරේ බුරුම ගියාට පස්සේ පළවෙනිම තිබුණු අටවක දවසේ තමයි රිට්‍රීට් එක පටන් ගත්තේ. ඉතින් පහට අපි බලාපොරොත්තු වෙන සයිඩෝ කියලා. announcement එකක් ගියා සයිඩ් වෙන්නේ නැහැ කියලා. මම පිටු වෙලෙද වෙලයි කියලා. මම හරි වයි. මමත් ගියා ශාලාවට ඊට පස්සේ CD එකක් අහන්න දුන්නා. ඒක ඉංග්‍රීසි version ඕක රිවයිස් කරලා. කමටාන් සුද්ධ කිරීමේදී දාත යුතු කර්ම. ඉතල තිබුණේ ඒක මේ බර්මිස් version එක. දැන් මේ ළඟදී යෙදිලා ගත කරන කට්ටිය ගොඩක් ඉතින් ඒගොල්ලෝ ඒක කරලා ඉංග්‍රීසි version එක හදලා තියෙනවා. මොකද්ද මෙහෙය කිරීම කියලා කියන්නේ කොහොමද වාතාව ඉදිරිපත් කරන්නේ මොනවද පෞද්ගලික ලක්ෂණ මොනවද පොදු ලක්ෂණ ඒක කොහොමද යෝගාවචරය එකම අරමුණ බොහෝ වෙලා බලහින්කොට සිද්ධ වෙන්නේ ඒ නිසා යෝගාචරයේ මිත්‍යනිකලි දැනගත යුත්තේ මොකද්ද කෙරෙන්නේ කොහොමද කියලා ඉතින් මම හිතුවා ඒක මේ ප්‍රතිචිත් ඕගනයිසර්ස්ලා ඔක්කොමලා එකතු කරලා විශේෂයෙන් ලංකාවට ගියට පස්සේ මම කරන්න බලාපොරොත්තු වෙනවා මොකද ලංකාවේ ඉන්න ඇත්තටම හරි තාමත්ම දක්ෂව කටයුතු කරන ඕගනයිසර්ලා කොහොමද මම නැති වුණා දැන් ලංකාවේ විචිත ගන්න. ඒගොල්ලෝ කොහොම සම්ජානේ මම හිතුවා ඒගොල්ලෝ එකතු කරලා ඒගොල්ලන්ට කියලා දෙන්න මම එන්න ඕනේ තමන් පිටිට ඕගනයිස් කරන හැටි කියන්න. බැලිය යුක්ත මේකයි. කිව යුක්ත මේකයි. එකකින් බලාපොරොත්තු වෙන්නේ සයඩෝ මේකයි. හැබැයි ඒක පිම්බීම හැකිලිමට සාපේක්ෂව තියෙනවා. ඉතින් මම මේ CD එක ගෙනාවා. ඒක නිසා අපිට වෙලාවක පුළුවන් මේ ප්‍රශ්න ජාතක වැඩ පිළිවෙලකදී පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් තියෙනවා. ඒක මම හිතන්නේ කියේ ඕගනයිසර්ස් අතරපත් කරගෙන යන්නම් කියලා. මම ඩිස්පේන් කරන වෙලාවදී මට පන්සලට යන්න සිද්ධ වුණා. ඒකවල යාම මේක දාන්න කියලා කිව්වා. ඉතින් යාම තව තැන් වලදී මට බැරි වෙච්ච වෙලාවල් වල ඒක දාන්න ගියා. ඉතින් කවුරුත් කැමති නම් අපේ ඒ ලහල් මාත්‍යා කියන යෝජනාවට වෙලාව ගන්න පැයක විතර ඒ CD එක ගහන්න ඉතින් ඒක ඔක්කොම මේ විපස්සනාට تعلق කරන ඔක්කොම මහාසීකට تعلق කරන කියන චෝදනා දෙකේ. මොකද ඒක එක එකට හොඳම පටන් ගන්න තියෙන්නේ සායඩෝ ගාව. ඉතින් සායඩෝගේ තියෙන ලොකුම විපස්සනාට කන්ට්‍රිබියුෂන් එක තමයි ඔය. මම ඒක සිංහලෙන් බල කරා. යෝගාචර උපදේශිනී කියලා. මේක ඉංග්‍රීසියෙන් යෙලෝ බුක් එක පොත වශයෙන් තියෙනවා. මයිලක පොත් පිටපත් මම ටිකක් ඉල්ලගෙනවා. මට එකක් දීලා යන්න පුළුවන් ඕගනයිසේෂන් එකට. ඒක කියනවා පේවින් ද වේ කියලා. අපි භාවනා කරනකොට බැලිය යුත්තේ මේකටයි. කමඨාන් වාර්තාවේ ලිය යුත්තේ මෙච්චරයි. ඉන්නේ විතර මේ උසාවියේ වෙන නඩු ඇහෙන්නේ මේක මේ මේ සිවිල් නඩු අහන උසාවියක් නම් මේකේ අපරාධ නඩු හෝ ඉදන් නඩු අහන්නේ කේස් එකක් දානවනම් සිවිල් නඩු විතරක් දාන්නේ අනිත් ඒවා දැන්නේ ඒ උසාවියට යනවා සමාධිය ගැන ඇහුවද ගෑනුන්ට ළමයි හම්බෙන්නේ කොහොමද කියලා ඇහුවද නැත්නම් පිටරට යන වීසා ගන්න කොහොමද කියලා ඇහුවා මේ නෑ ඒකට වෙන තැනකට යනවා මේ මම මේ ප්‍රශ්නෙට මම කැමති CD එක දෙන්න ඉතින් අනික් අයට කියන්නේ විශේෂයෙන්ම මේ මහාශීක්‍රමයේ පිළිබඳව දන්නේ නැති අයට මේක පැටවිල්ලක් වේද කියන මම දන්නේ නැහැ හැබැයි ඒ පිඹීම පිඹීම දැක්ලිම තියෙන එක ආනපනට එච්චරමයි ඉතින් ඒක මේ මම අරුණට ඇරියා. අරුණ රිවයිස් කළේ වල තිබුණා. තිබුණාට ඒක උඟට රිෆයින් කළා කියලා. ඉතින් ඒක තියෙන ඒකට ලහල් යහුවේ නැතුවට දැන් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ දීපු පරිවර්තනය දැන් කුඩාකල් භාවනා කරන කමඨං සුද්ධ කිරීමට පරිවර්තන උදව් කරපු කට්ටිය අලුතෙන් ට්‍රාන්ස්ලේට් කළා දෙනවා. ඒකට මූලික උපදේශ පන්තිය කමඨං සුද්ධ කිරීමේ පන්තිය මේකයි. මම බලාපොරොත්තු වෙනවා ගියාම ලංකාවට ඉතින් කරන කීප දෙනෙකුට ලංකාවට වෙන්නගෙන අපේ කට්ටියට කියලා යන්නේ විපස්සනා පෙතන ඒක ආයෙ මොකද ටෙක්නිකල් රයිටින් තියනවා දැන් අපි. මේමයි වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට කැමති කෙනෙක් ඉන්නවා නම්. කියන්නේ ඒකට තරම් භාෂා ඥානෙ දන්න කෙනෙක් ඉන්නවනේ ඒක බොහොම ඍජු උත්තරයක්. ඒක ගාක් වෙලාවට මේ අපි අතර තියෙන මේ අනවශ්‍ය ප්‍රශ්න හිල්ල සහ කාලේ නැති වීම සිද්ධ වෙනවා. නමුත් මම කැමති නෑ මේ පළවෙනි දවස් තුනේ ඒක කියලා දෙන්න. ඒක පළවෙනි දවස් තුනේ අපි මේ ටයිම් ටේබල් එකට පුරුදු වෙන්න ඕනේ. තීරුම් යන තුන්වෙනි දවසේදී කිව්වහම හරි පාරේ යන්න ඕන කරන්න ඒක පොඩි තල්ලුවක් වෙනවා. නැත්තම් ආධුනිකයෙක් ටිකක් බර වැඩියි. මේ සැරේ බණේවි දෙවෙනි දවසේදී සායරෝ කතා කරලා කිව්වා. ඇත්තටම අපි මහාශික්‍රමේදී ආධුනිකයට පටවුන බර වැඩියි. මොනවාක්වත්ම දන්නේ නැති කෙනාට පුදුමාකාර විදිහේ ටෙක්නිකල් එකක් දාන්න හදනවා. ඉතින් මට තේරෙනවා කිව්වා දැන්. ඒ ආධුනිකයට බර වෙන නමුත් මේ දැනට ගෙන්න ගන්න උනන්දු කරවන්න මේ වගේ මෙතඩ් එකක් ඕනේ. ඒක නිසාම කරනකොට හදන්න පුළුවන් මට. ඒකයි මම මේක ඉදිරිපත් කරන්නේ. මේ නැත්තම් ඇත්තටම දැන් අද પરම්පරාවේ භාෂා ශාස්ත්‍රය හොඳයි. ටෙක්නොලොජි කොමියුනිකේෂන් හොඳයි. වුමනාව දිනනකට මේක යන්න පුළුවන්. සාමාන්‍ය ගමේ උපාසකම්ම කෙනෙක් වගේ තේම ගියොත් එහෙම මම මේ කියන එක තේරෙන්නේ නැහැ. කමඨං සුද්ධ කරන මේකයි කියන්න ඕනේ කියලා කිව්වම ඒ කටියට තේරෙන්නේ ඒගොල්ලෝ මුසුදුසු නෙවෙයි. ඒගොල්ලන් අපි ක්‍රමයක් හදන්න ඕනේ. මේ වගේ සොසයිටි එකකට නම් මම හිතනවා සීලී එක නැත්නම් ඉල්ලීම සාධාරණයි කියලා. ඒක නිසා අපි සංවිධානයේ දවස් දෙකක් දෙන්නේ. ඒගොල්ලෝ කිල්ලු කරાવી වටිනකමක් තියනවා නම් මේ සීලී එක අහලා කමඨං සුද්ධ කිරීමේදී ඒක හොඳට ගොනුවක් දෙනවා මොකද්ද බැලිය යුත්තේ කියලා. මොකද්ද ලිවිය යුත්තේ කියලා. ඒක හරීම මම දන්නේ IT කාර්යයකට, දැන් IT ටෙක්නොලොජි දන්න මිනිස්සුන්ට no nonsense. no beating on the bush. හරියටම කොමියුනිකේට් කරන්න කියනවා. මම දැකලා නෑ මේ පන්දිසාංශ විතර කොමියුනිකේෂන් ලයින් ස්ට්‍රේටන් කරගත්තොත් තව එකම නරේකක් නෙලෝකේ. no nonsense. කතා කරන්නේ හරියටම කිරිගහට මෝල් ගහින් යනවා වගේ තමයි කතාව. මම එහෙම නෑ ඇත්තටම මම ඉඳන් දෙන්න නෑ නමුත් මම අගය කරනවා ඒ නිසා මේ සීලය ගන්න කියලා මම ඉල්ලා හිටිනවා තවද දවසකින් දෙකකින් උංගතිනේ කිව්වා කියවන්නේ ඒ ඒ දිනේක සාමාන්‍ය ලෙඩක් ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඔය වොයිස් රෙකෝඩරයක් ගත්තොත් ඒ වගේ තුනක් විතර ලොකු පොතක් දෙනවා වොයිස් රෙකෝඩරයක් 98ක් ඒකේ භාෂා තියෙනවා 6ක් 7ක් විතර එක එකක් කියවන්නේ ගිය ගමන් ප්ලග් කරනවා. ඊට පස්සේ පිච්චෙනවා. පොතේ තියෙන පිටුනාම වගේ කියන්නේ. ඉතින් කම්පැනිට ලාභයි. අපි මිනිස්සු කවදාකවත් හෑන්ඩ්බුක් එකේ කියවන 98ක් ජපානයේ කරපු රිසර්ච් එකේ හැටියට කවදාකවත් උපකරණ පාවිච්චි කරන හෑන්ඩ්බුක් එක බලලා නෑ. මේක ඉතින් කම්පැනිට ලාභයි. ඒ නිසා අපි මේ දැන් පිටිට ඕනස් කරන්න ගියාම පිටිට ඕගනයිසර් එනවා මෙච්චර දුර ෆයිල් එකක්. ඉතින් එයාට කියවන්න වෙලාවක් නැහැ. කියුවත් ඒක මේ එන කතිය බයිල් කියවන්න නෙමෙයි නෙන්නේ නිවන්න බණ්ඩනේ. ඒගොල්ලෝ කියන ඕකම ඕව වැඩක් නැහැ කියන්නේ. අපි කියන්නේ අපි ඔකට දීලා තියෙනවා. කියගෙන තුන කරන දෙයක් නැහැ. දුර්ගත මාර්ගයේ ගමන් කරන අයවලුන්ට නීති ප්‍රකාර අච්චු කරන ලැබෙයි කියලා බෝඩ් එකක් තියෙනවා පාරේ. හැප්පුණාට පස්සේ බෝඩ් එකේ තියෙනවා කෝච්චිය වැරද්දක් නැහැ හැප්පුණාට. මේ දුම්ගත මාර්ගේ පොඩ්ඩක් තියෙනවා. ඔය නියම කොටද පාරක්. නැනන බෝඩ් එක බලලා. ඒක අපි සම්ප්‍රදාන කුණු උත්තරයක් දීලා තියෙනවා. මම ඒ නිසා මේ සාමාන්‍යයෙන් හැම යෝගාවචරයකට මේක බරයකට පටවන්නේ. මම කියනවා සිටිට ඕගනයිසර්ට මේක දැනගත්තොත් එයාට පුළුවන් ඊට පස්සේ සාමාන්‍ය මූලික ප්‍රතිස්පන්ති පිළිබඳව තොරතුරක් අවශ්‍ය නොදෙන්න. කමඨාන් මාර්ග අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය තොරතුරක් අප නොදෙන්න. ඒක හොඳම මේ ට්‍රේනින් එකක් වෙනවා රිට්‍රීට් ඕගනයිසර් ඒ ලංකාවේ අපි සම්මත කරගත්තා අන්තිම රැස්වීමේදී.